ඉතින් අපි මේ දේශනාවලියටම සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන අස්සජී සූත්‍රයයි ඉස්සරහින් තියාගත්තේ පොදු මාතෘකාව වශයෙන් සර්වඥ භාසිතයක් ඒ සූත්‍රයේ මුලින්ම අපි මේක උප්පත්ති කතාව නැත්නම් මේ දේශනාව සරුවත්ඥන්ගේ ශ්‍රී මුකේට නැගෙන්න වෙච්ච පසුවිම දැනගෙන ඊට පස්සේ ඒ ඛණ්ඩ සංයුත්තේ බොහෝ සූත්‍රවල සඳහන් වෙන විදිහට මේ පංචස්කන්ධයේ එක එකක් රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ වශයෙන් එක එකක් දිගේ විස්තරයක් තියෙනවා. අපි පසුගිය දවස්වල ඒ රූප වේදනා කොටස් සාකච්ඡා කරන්න යෙදුනා. ඊයේ අපි දවසේ යම් කිසි වේදනාවක් වෙනවා නම් ඒකේ අතීත නාගත ප්‍රත්‍යুৎපන්න අජහත බහිද්දා ඕලාරිකං සුකුමං හීන ප්‍රනීත দূරේ සාන්තිකේ කියන මේ සියලු වේදනාවන් සබම්බ බුලක්සේ ඒ වෙලාවටපත් වෙච්ච විපරිණාම දෙයක් විදිහට මනා නුවණින් ඒක මේ තර්ක ඥාණයෙන්වත් අන්වේ ඥාණයෙන්වත් නෙවෙයි සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒක ඇති හැටියටම දැක ගන්නයි කියන එකයි ඊයේ දවසේ ධර්මදේශනාවේ හරය උනේ ඉතින් ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි ඒ මොකද අපි වේදනා පිළිබඳව උප්පත්තියමගෙන ආපු රුචි අරුචි ભેදේ තියෙනවා. මේක හරි මේක වැරදි මේක සාධාරණ මේක අසාධාරණයි මේක සදාචාරයි මේක සදාචාර නැහැ කියලා. ඉතින් අන්නේ වර්ගීකරණය නිසා ඒ වේදනාවක් නැගෙනකොටම ඒකේ රුචි අරුචි කියන මායාවෙන් වෙන්ව දැක ගන්න අපිට අමාරුයි. වේවා නොවේවා කියන මායාවෙන් වෙන්ව දැක ගන්න අමාරුයි. මේක හරි වැරදි සාධාරණ අසාධාරණ කියලා දැකෙන්න අමාරු නිසා වේදනාවත් එක්කම ඒක යටින් එක්ක මොකක් ඒක ආසව ධර්මයක් හෝ අනුශේ ධර්මයක් මෝදු වෙන්න පටන් ගන්නවා. ගොජ දාන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? වේදනාව පැත්තකට ගිහිල්ලා අර මේ වේදනාවට සමගාමීව මතුවෙන ඒ ආශ්‍රවය හෝ ඒ අනුශේ ධර්මය වේදනාව වහයලාගෙන මොකක් ආවත් අපිට ඕන දේ අපි විඳිනවා. උදාහරණයක් අපි උදාහරණ නෙවෙයි මේක විග්‍රහ කරලා ගත්තොත් වේදනාව ඇතිවීම සඳහා බාහිරේ පට වියාපෝ තේජෝ වායෝ කියන රූප ධර්මයක් හෝ එහෙම නැත්නම් වෙන චෛසික ධර්මයක් හේතු වෙලා ඒ ධර්මයේ අපිව කුචුකවනවා. එහෙම නැත්නම් අපි උද්දීපනය කරනවා. අපිට යම් කිසි වේදනාවක් ඇති කරනවා. ඒ සඳහා බාහිර සාධකයක් අවශ්‍යයි. නමුත් ඒක ඇති වෙනවත් එක්කම අපි මේක වර්ණ ගන්න යනවා. ආලවට්ටම් දාන්න යනවා. කහරි වැරදි හොඳ නරක ආදි වශයෙන් කරනකොට ඒ සඳහා අපේ මිනුම් දණ්ඩ අපි පාවිච්චි කරා නැත්නම් අපි ඒකට රුචි අරුචිකම කියලා කියනවා. අපේ රුචි අරුචි අනුවයි එන වේදනාව අපි තෝරන්නේ අන්තිමට වේදනාව මුළු ගැන්නිලා අපි විශ්ින් ඒකට ආරූඪ කරන ආරෝපණය කරන ප්‍රක්ෂේපණය කරන අර රුචි අරුචිකම් මේක වහලා ගත්තට පස්සේ වේදනාව මොකක් වුණත් අපිට ඕන දේ තමයි අපි විඳින්නේ. ඒ නිසා අන්තිමට කෙලවර කරන්නේ අපේ කර්මානුරූපවයි, චේතනානුරූපවයි මොන දෙයක් දුන්නත් ඒ ඒ තමන්ගේ රුචි අරුචිකම අනුව ඒක හොඳ නරක ભેදයට වැටෙනවා. ඒ නිසා අන්තිමට අපි ජීවත් වෙන්නේ අපේ හීන ලෝකෙමයි. ඉතින් වේදනාව පිළිබඳව ඒ කියන්නේ රූප ධර්ම ගෙවම් කරලා වේදනාව කියන මේ නාම ධර්මයේ ඇති මේ මායාකාරී ස්වરૂපය එහෙම නැත්නම් අපි වෙස්පරණ ස්වરૂපය තේරුම් ගත්තොත් පමණක් ඒ වේදනාවට යටින් තියෙන සංඥාව පිළිබඳව අපි සුදුස්ස වෙනවා චිත්ත ධර්ම අවබෝධ කිරීමේ සුදුස්ස වෙනවා වේදනාවට වඩා සියුමු සංඥාව අවබෝධ කිරීමට ඉතින් ඒ නිසා මේ අද අපි මාතෘකා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින් මාතෘකා පාඩේ සඳහන් වෙච්ච විදිහට මේ භාවනා ජීවිතය තුල හෝ එහෙම නැත්නම් මුළු ජීවිතය තුර ඇතිවෙන යම් සංඥාවක් වෙනවා නම් ඒ සංඥාව රූපෙන් වෙන් කළා වේදනාවෙන් වෙන් කළා සංස්කාරයෙන් වෙන් කළා විඥාණයෙන් වෙන් කළා අඳුර ගන්න ඕනේ සංඥාව කියන්නේ මොකද්ද කියලා ඊට පස්සේ සංඥාව අතීතයකද්ද වර්තමානයකද්ද අනාගතයකද්ද ඇතුළත එකක්ද පිටත එකක්ද ගොරෝසු එකක්ද සියුම් එකක්ද ප්‍රිය එකක්ද අප්‍රිය එකක්ද ළඟ එකක්ද දුර එකක්ද කියලා තෝරුවාට මොකද සියල්ලටම කැහැන්දෙන් බෙදන්නේ ඒ මොන එකක් වුණත් ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියාගන්න උත්සාහ කරන්න එහෙම නැත්නම් ඒ පැමිණෙන සංඥාවට අපි ප්‍රතික්‍රියා නොකර සිටීම ඒක පිළිබඳව ಗುಣදොස් විචනය එහෙම නැත්නම් විනිශ්චය එහෙම නැත්නම් නිගමනපත් උනොත් තමයි සංඥාවෙන් අපිට කෙලෙස් උපදින්නේ අපි සංසාරේට එකතුවක් කරගන්න. ඒ සංඥා හුදු වතුර ඇඳ පීරක් වගේ රෑ දැකපු හීනයක් වගේ එහෙම යන්න ඇරියොත් අපි සංස්කාර කරගත්තේ නැත්නම් අපේ සාමාන්‍ය භාවනා භාෂාවෙන් කියනවනම් ක සංස්කාරයක් කරගත්තේ නැත්නම් ඒකේ කිසිම සලකුණක් නොතබ යන්න ආරියන. සලකුණක් නොතබ ගියොත් අපි ඒකෙන් අලුතෙන් කර්ම රැස් කරගන්නේ විපාක රැස් වෙන්නේ නැහැ කෙලස් වැඩෙන්නේ නැහැ ඉතින් එතකොට ඒ එවැනි එන සංඥාවල් එnderලා ඒ මැත්තේහි විනිශ්චය නිගමන ප්‍රතික්‍රියා නොකරන කොන විදිය මනසක් අපි මොන විදිහේ භාවනාවක් අපි දියුණු කරන්න ඕනද මොන දේ විපස්සනාවක් අපි ළඟ තියෙන්න ඕනද කියන එකයි අපි මේ යෝගාචර පිරිසක් වශයෙන් මේ ਸਰුවඥය භාෂිතය අරගෙන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි තේරුම් අර ගන්න ඕනේ පංචස්කන්ධයේ රූපස්කන්ධය කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් මහා භූත සහ මහා භූතයන්ගේ උපාදා රූප වශයෙන් අපි හඳුනා ගන්නවා. ඒකේ තියෙන්නේ මනින්න කිරන්න පුළුවන් ගතිය. නිදර්ශනය කරලා පෙන්වන්න පුළුවන් ගතිය. දර්ශනයේ නිදර්ශනය කරන්න පුළුවන් ගතිය තියෙනවා රූපේ. රූපණ ගතිය තියෙනවා. ඒකට අරූප ධර්ම වෙන වේදනා සංඥා සංස්කාර විඥාන වල එහෙම නිදර්ශනය කරලා පෙන්වන්න ගතියක් නැහැ. රූපාකාරයක් නැහැ. ඉන්සාවට ආරෝපී ධර්ම කියනවා. ඒතර වේදනා චෛතසිකය අපි ඊයේ කතා කරපේක විඳීම කියලායි අපි සිංහලට නගන්නේ. වේදනා චෛසිකෙන විඳීම. සංඥා චෛසිකේ කරන්නේ හැඳිනීම. හැඳිනීම සඳහා සලකුණු තැබීම. අපි කෝච්චි බඩුවක් කවනවා නම් අපි ඒ කෝච්චි බඩුව පැකට් කරලා අපි ලියනවා අසවල් ස්ටේෂන් මාස්ටර් බාරේ අසවලාට කියලා අපි ඒකේ සලකුණක් දානවා. ඒ සලකුණ අනුව තමයි පෝටර් දැනගන්නේ මේ බඩුව යන්න ඕනේ තැන. එතකොට මාත් ලියන මමත් ඒ පෝටරුත් ඒ ස්ටේෂන් මාස්ටරුත් බඩුව ලබන කෙනත් ඔක්කොම මේ ගඩේට පෙළ ගැහෙන්නේ අපි අර තබන සංඥාව අනුව තමයි. යම් මේකෙන් සංඥා වැරදි නම් අතරමැද අපි අතර ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ඍජු ගනුදෙනුවක් සංඥාව හරහා යන්නේ වැරදි නම් <clears throat> අවශ්‍ය තැනට යන්නේ. ඉතින් ඒ නිසා සංඥාව බොහොම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ sannivedanaya නැත්නම් මේ information technology කියලා අපි කියන මේ අද ඉන්න <clears throat> මානවයා ඉන්න අද යුගයට කියන්නේ තොරතුරු තාක්ෂණ යුගය කියලා මේකේ උප්පරීමටම මේ සංඥා ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඒක නිසා අද බැරි ගෑණි මිනිහා කරන්න විතරයි. ඕනම කෙනෙක් ඕනම විදිහකට මාවලා පෙන්වන්න පුළුවන්. ඒ තරමට තොරතුරු සාක්ෂණක් තියෙන නිසා අපි මේ ඇත්තටම අපිට ඇහෙන දේ ඇත්තද? එහෙම නැත්නම් මේ කියන දේ ඒ විදිහට වෙන කෙනෙකුට ඇහෙනවද කියන එක පවා ප්‍රශ්න කරයි. මොකද මේ සංඥාවල් ඒ තරමටම වෙස් පෙරලන නිසා. ඒ නිසා අපිට එක පැත්තකින් හිතෙනවා මේ තොරතුරු තාක්ෂණය හරහා අපිට එන මේ තොරතුරු සියල්ලම අපිට සුබදායකද? එවනනම් අපට අත්‍ය සිද්ධිය සලසනවාද? එහෙම නැත්නම් ඒක අනුන්ගේ න්‍යාය පත්‍රයකට අනුන්ගේ සුභසිද්ධියට අනේකක්ද කියලා. දැන් හොඳටම තොරතු තාක්ෂණයේ ඉහළම ඉන්න කට්ටිය දන්නවා මේකෙන් තන්නේ කර යන්නේ කාගේ දුනි න්‍යාය පත්‍රයක් කියලා. ඒක ඇත්තටම හිතන්න අමාරුයි. ඒ තරම්ම ජඩ ජනමාධ්‍ය නෙමෙයි ඔකට කියන්නේ ජඩ මාධ්‍ය කියලා. ඒ තරම්ම ජඩයි. කාටද පහඳින්නේ කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඒක නැතුව කාටවත් ඉන්න බැරි තරමට අපි වාල් කරගෙන තියෙනවා. වාල් කරගෙන ඒ අනුව තමයි අපි හසුරුවන්නේ අපේ රුචිකත්වයේ තීන්දුව කරන ජනමාධ්‍යයෙන් අපේ දියුණු නොදියුණු බවට උපමාන තීන්දුව කරන ජනමාධ්‍යයෙන් ඊට පස්සේ අපි ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියන එක තීන්දුව කරන ජනමාධ්‍යයෙන් සියල්ලම ජනමාධ්‍යයෙන් නමුත් ਸਰවඥ අවුරුදු 2600 කට ඉස්සෙල්ලා කිව්වා ඒ බාහිර ජනමාධ්‍ය තියා අපෙන් කාය විඤ්ඤාති වචී විඤ්ඤාති මනෝ විඤ්ඤාති කියන අපි මේ අනුණ්ඩ කරන ඉඟි සහ අනුන් අපට කරන ඉඟි අතර මොනම විශ්වාසයක් ගන්න එපයි කියන මේ සංඥාවල් එකක්වත් අදහන්න එපයි කියලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඉතින් අන්න ඒ පරිශීණේ කරන්ඩ මුලින්ම තනි වෙන්න ඕනේ මොකද මේ සංඥාව අපි දන්න සංඥාව තියෙන දෙන්නේ එකතු වුණාට පස්සේ එකිනෙකාට අතර අදහස් වමාරුවේදී. ඒ නිසා ඒක තියෙන තා කවදාකවත් හිත ඇතුළට නැමෙන්නෙත් නැහැ. අපිට මේ සංඥාවේ තියෙන සංකීර්ණතාවය නිසා අපිට ඒක පුංචි කරලා විචල්්‍ය සාධක අඩු කරලා දිරව ගන්න පුළුවන් මට්ටමට අඩු කරන්න අමාරුයි. ඒක නිසා ඉස්සල්ලාම කියනවා Tamanට Taman සීමා වෙන්නේ කියලා. ක්‍රියාකාරකම් අඩු කරන්න කියනවා. යෝගාවචරය නැවතිල්ල වැඩ කරන්නයි කියලා කියනවා. අමාරුම දන තමයි වචනේ. පුළුවන් තරම් කතා නොකර ඉන්නේ කියලා කියනවා. ඒ කතා කරන පටන් අරගත්තොත් අපි තව කෙනෙක් එක්ක කතා කරනවා විනාඩි 5ක් නම් එහෙම කරලිවල වාඩි වුණොත් විනාඩි 10ක් ඇතුළේ කතාව යනවා. ඒ තරම්ම මේ අවශ්‍ය ගත්තට පස්සේ මේ සංඥාව හරි අමාරුයි. ඊට පස්සේ ඊටත් වැඩිය මනස ඉතින් ඒක නිසා සරුවච්චන් වහන්සේ කාය විවේක, චිත්ත විවේක සහ උපදි විවේක වශයෙන් මේ පරිේශනාගාරය හදාගන්න කියන පුලුවන් තරම් විචල්්‍ය සාධක තහවුරු කරලා සීමිත විචල්්‍ය සාධක සීමාව හරහා අපේ හැකියාව දියුණු කරලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ අපි සාමාන්‍ය ලෝකයට යන තැන. ඒ නිසා හරි අමාරුයි මේ සංඥා චෛතසිකය තේරුම් අරගන්න ඒ මොකද ඒක අපේ තියෙන සභාශීලීත්වය සමාජශීලීත්වය එහෙම නැත්නම් අපේ තියෙන හිත හොඳකම ඇයි හොඳයි මේ තේරම වශයෙන් බූවල් එක්කගේ පැතිරලා තියෙනවා මේ තේරමත් එක්ක යන්න ගියහම වෙන්නේ මේ සංකරතාත් එක්ක දුර්වල සත්‍යයක් ඇති කෙනාට කායනුපස්සන වේදනානුපස්සනාවේ අඩු පරිචයක් ඇති කෙනාට භාවනා කළ පිස්සු හැදෙනවයි කියන එකයි වෙන්නේ මේ සංඥා ස්කන්ධයේ තියෙන මායාකාරී ස්වරූපේ දන්නේ නැතුව ඒකටම තවත් මේ භාවනා කරන්නේ නිවන සඳහා නෙවෙයි ඊට පිටින් තියෙන තව මොකක් හරි ලාභයක් කියන අදහසකුත් ඇතුව ඉක්මනට ලියවන්න ලබනවා නැත්නම් ඒ ප්‍රයෝජන ලබන්න ඕනයි කියලා කියන්න යන කෙනාට මේ සංඥාව පුදුමාකාර සෙල්ලම් පෙන්වනවා. අද ලංකාවේ තියෙන භාවනා ලෝකේ භාවනාස්සෝ භාවේදී බලනකොට නන්නත්තාරයි. ගුරුවරයෙක් ඉන්නේ নানা ආකාර නිවනේ මෙපිට තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක සහිත පරමාර්ථවල. භාවනා කරන අය කරන්නේ තොගේට මේ රැළට අහුවෙලා රැල්ලට භාවනා කරනවා. මොකටද මේ භාවනාවේ ප්‍රයෝජනේ මොකද්ද නෛර්යානිකව සරුවචනanse මේ භාවන අඳුල්ලා දුන්නේ කියනව පැත්තක දාලා මේ ලාමක දේවල් දාගත්තට පස්සේ <clears throat> ඒක සම්පූර්ණ ව්‍යාකූල තත්වයකටපත් වෙලා තියෙනවා. නමුත් හොඳට සංඥා පිළිබඳ අවබෝධ කෙරුවොත් තේරෙනවා මේ ව්‍යාකූලත්වයට කිසි කෙනෙක් බලපාන්නේ තමන්ගෙම තියෙන ලාමකකම තමන්ගෙම තියෙන මේ පෙන්නන පෙන දේ කන ගතිය ඒ තියෙන තාකල් අපි සෑහෙන්න ගෙවන්න වෙනවා. ඇත්තටම මේකෙදි තැහෙන වගකීමක් තියෙනවා භාවනා ගුරුවරුන්ගේ. යතු හරි දුර්වලයි. මේ ඉල්ලුම සැපවීම ක්‍රමයට භාවනා උගන්වන්න හදාන්නේ. එතකොට මේ භාවනා කරන අයගේ නරිවන්දන් හැටියට භාවනා ක්‍රම වෙනස් කරනවා. ඒක කරන්න ගියොත් වෙන්නේ මොකද? දෙගොල්ලම ඒ මඩේ හිටපු ඉන්න වගේ වෙන වෙන්න පටන් ගන්නවා. එහෙමනම් දොස් කියන්නත් බෑ. මොකද මේක ඉතාමත්ම සූක්ෂම ධර්මතාවයක් මේ සංඥාවේ තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම අපේ ඉතිහාසය දිහා බලනකොට මෙහෙම නැතුව පෞද්ගලිකත්වෙන්තරෝ ධර්මයේම ඉහළින් තියාගෙන දෝතින් ධර්මය අල්ලගෙන පාවිච්චි කරපු ස්වර්ණමය යුගයක් ලංකා ඉතිහාසයේ තිබිලා තියෙනවා. ඒ කාලේදී මේක හොඳ ලස්සනට මේ සංඥා පිළිබඳව අවබෝධිකින් කටයුතු කළා තියෙනවා. පහු වෙනකොට පහු වෙනකොට ධර්මයේ තියෙන අර ඉතාම සූක්ෂම කොටස් ගිලිලා වැටෙන්න ගියාට පස්සේ අර සියුම් කොටස් දුර්වල වෙලා දැන් මේවා පිළිබඳව කතා කරන්න අපිට තොරතුරු නැති වෙලා තියෙනවා. කොහොමද මේ වංචනික ධර්ම වැඩ කරන්නේ? කොහොමද ෂටගතිය වැඩ කරන්නේ? කොහොමද මායාවී ගතිය වැඩ කරන්නේ කියන එකට සංඥා තන්නේ කර වගේ කියනවා. සංඥා නිදානානි පపంచ සංකා. මේ ලෝකයේ ඇති වෙන ප්‍රපංච සියල්ලම සංඥාව නිදාන කරගෙනයි තියෙන්නේ. අපි ලබන සංඥාව අපි ලබන සලකුණ අපි නැවත හඳුනා ගැනීම සඳහා තියෙන සලකුණ එක තමයි මුළු දනුවෝ යන්නේ අත්‍යන්ත ලක්ෂණ වස්තුයේ අත්‍යන්ත ලක්ෂණ අයින් වෙනවා තබන සලකුණ අනුව තමයි ගමන යන්නේ. ඒක නිසා මේකට සෑහෙන චින්තාමය ඥානකුත් අවශ්‍යයි මේක පිළිබඳව දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැතුව දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියන වැඩේට මේ සංඥා බොහෝම තනින් බලපානවා. සංඥාවෙන් කර කරන්නේ සලකුණු තැබීම. <clears throat> එහෙම නැත්නම් නැවත හඳුනා ගැනීම සඳහා සලකුණක් ලැබීම මේක සාමාන්‍යයෙන් වඩුවා ලෑල්ලක තමන්ට හදන්න ඕනේ උපකරණේ ඇඳ ගන්න. කාන්තාව ඇඳුම් කපනකොට පතරොන් කපනවා. පතරම තියලා ඇඳ ගන්නවා. ඇඳගත්තට පස්සේ ඇඳ ගන්නකම් මම මේ ඇඳුම් මහන්නේ අසවලාටයි කිව්වොත් එයාගේ දිගපළල <clears throat> අරගෙන ඉලක්කම ගැලියා ගන්න. ඉලක්කම කියලා එයාට යන්නේ කියනවා. ඊට පස්සේ අර ඉලක්කම් කරනවා තමයි ඇඳුම මහන්නේ. මහල ඉවර වෙලා ෆිටෝන් එකට විතරක් ආය නියම අවශ්‍ය කරන මනුස්සයා ගෙනල්ලා ඊට පස්සේ ආය සලකුණු ටිකක් කරන හදනවා. වඩුවත් ඒ වගේ තමයි ලෑල්ල ඇඳ ගන්න. අන්නේ ඇඳ ගන්න ඒ ඉර ඇඳ ගන්න වඩුව ඇඳ ගන්න එක තමයි සංඥාව කියලා බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ වඩුවට ආය ඒ වඩුවට චිත්‍ර රූපයක්ම වෙනවා අර ඇඳගත් රූපය අනුව ඒකත් එක තමයි වැඩේ යන්නේ. ඒ වගේ තමයි අපිට හැම වෙලාවෙදීම අලුත් දෙයක් හම්බ වෙච්ච ගමන් මේ දේ අපිට යම් හේකින් අත්තර පරෝජනවත් වෙයි කියලා අපිට හැඟෙනවනම් අපි ඒ දෙයට හිතෙන් සලකුණක් තියාගන්න. මේක තමයි ඔය ගැඹුරෙම මේ පරිණාමවාදයේදී natural selection කියලා ස්වභාවික වර්ණය කියලා පෙන්නලා දුන්නේ අපි ළඟට එනවා තොරතුරු දෝරේ ගලාගෙන කිලෝරක් නැති තොරතුරු රාශියක් එනවා ඒ තොරතුරු වලින් වඩාත්ම ඵලප්‍රයෝජන තියෙයි කියලා හිතන දේ. එහෙම නැත්නම් වඩාම හිත්වදින අදේ. එහෙම නැත්නම් අපිට කාවදින දේ වැඩියෙන්ම සලකුණු තියෙනවා. ඊට පස්සේ මුළු දැකපු එකම අපි විනිශ්චය කරන්නේ අපි සලකුණු තිබ්බ ටිකෙන් පමණයි. පහුවෙන්ද අපි මේ සිද්ධිය මතක් කරනකොට අපිට පේනන තිබ්බ තලකුණු ටිකෙන් ඒක මතක් කරනකොට මුළු සිද්ධියම දැක්කා කියලා. නමුත් අපි මුළු සිද්ධියෙන් 100ට බොහෝම සුළු ගානයි සලකුණු තියෙන්නේ. ඒ අනුව තමයි අපේ මතකේ තියෙන්නේ. නිසා මතකයේ දිගේ පිටිපස්සට ගියා සත්‍ය නෑ මේකේ. මේකේ තියෙන්නේ අපි තියාගත්ත සලකුණු ටිකක් විතරයි. ඒ නිසා අතීතයේ කියලා අපි හාරලා අරගෙන බලුවත් අනාගතයට ගියත් තව කෙනෙක් එක්ක කතා කරත් එහෙම නැත්නම් අපි මෙතන නැති එකක් ගැන මේ වෙලාවේ සම්බන්ධ කරන්න හදුවා සියල්ලම සිද්ධ වෙන සලකුණු හරහා ඒ සලකුණු කවදාකවත් ප්‍රත්‍යක්ෂ නෙවෙයි. නෙවෙයිමයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ දැන් මොහොතේ අපි ඇහෙමුත් රූප දකිනවා කනෙන් ශබ්ද අහනවා අපි හිතමු නාසයට ගඳකුත් තියෙනවා දිවට රසකුත් තියෙනවා කයට පහසකුත් තියෙනවා හිතට හිතවිලිත් තියෙනවායි කියලා. ඉඳුරන් හයක් තියෙනවා. ඉඳුරට ආධාර ඒ ඉඳුරන් කිචි කැවෙන ඉඳුරන් කුප්පන ඉඳුරන්ට ආපాతගත වෙන රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා ඒ හයකුත් තියෙනවා. ඉඳුරනුත් අපි හිතමු ප්‍රകൃති. නාමයෙන් හොඳ සෞඛ්‍ය සම්පන්න මිනිස්සේ. අන්න එහෙම වෙලාවේදී අපි මූලධර්ම වශයෙන් පිළි අර ගන්න ඕනේ මේ හයෙන් එකවරකට සම්බන්ධ වෙන්න පුළුවන් එක ඉඳුරෙකුට පමණයි. ඇහෙන් රූප බැලීම වෙනවා නම් ඒ චිත්තක්ෂණේ කන් බීරි වෙලා තියෙන්න ඕනේ. නාසයේ වැඩ නොකර තියෙන්න ඕනේ, දිවට රස නොදැනී තියෙන්න ඕනේ, කායට පහස නොදැනී තියෙන්න ඕනේ, හිතට හිතවිලි නැති වෙන්න ඕනේ. නැත්තම් අපිට ඒ දැකීම සිද්ධ වෙන්න බෑ. එනිසා මේ හය ඉඳුරංගෙන් එකක් රජ වෙනකොට ඒක අනිවාර්යයෙන්ම වග බලා ගන්නවා ඊතුරු පහම මිරිකලා හිර කරන්න. අනිතව ලීන භාවයට පත් කරගෙනයි එකක් පිපෙන්නේ. මේ තන්නික රාජ්‍යවාදී ක්‍රමයකට මේක දුවන්නේ. ඒ නිසා අපි ගන්නේ රූප රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප කියන එකෙන් අපේ ජීවිතේට නැත්නම් අපේ රුචි අරුචියට අපේ නැත්නම් මාන්නක්කාරකොඬ වඩාත්ම උග්‍රව වටින දේ ගැළපෙන දේ පැනලා අල්ලා ගන්නවා අල්ලගෙන එහි নিমগ্ন වෙනවා নিমগ্ন වෙන නිසා අනිසේරම අන්ධ වෙනවා අන්ධ වෙනවා කියලා කියන්නේ ඇහැයින් රූප බලනවා නම් කන් නාහ ඉන්න බවට ඇහැවක බලා ගන්න. මොකද කන් අහන්න ගත්තොත් අර රූප බැලිලා අපිට පූර්ණ වශයෙන් කරන්න බැරි නිසා. ඒ නිසා අපි එක වෙලාවකට 6න් 1යි අත්දකින්න. නමුත් අපිට පූර්ණත්වයක් හිතේ තියෙනවා. අපිට පේනවා මම මේ සියල්ල දැකලා කතා කරන්න කියලා කිව්වට ඒක අටුවාවත් පිළිගන්නවා, අභිධර්ම පිළිගත් පිළිගන්නවා. මේ 6කින් 1යි එක වෙලකට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් අන්තිමට අපි හිතන්නේ මේ හයෙම්ම තොරතුරු ගත්තා වගේ මම මේ දැකලයි කතා කරන්නේ මම මේ අද්දකා අතගාලයි කතා කරන්නේ අත්දැකීමෙන් කතා කරන්නේ කියලා අපි ගහපා දුන්නට මේ අපේ පද්ධතියක වෙන්න බෑ. මේ මෙහෙම මතකයක් අපි ළඟ තියෙන. ලේසයක් මතක තියෙනවා අපි ලේසේ අදාහ ගන්න මම දැකදී මම අත්දකපු දේ මගේ අත්දැකීම කියලා අපි වෙන කෙනෙකුට ගහපා දෙන තරමට අපි ඔලොමලයි එහෙම නැත්නම් අපි අදානගායි දුප්පටි නිස්සග්ගී අත්තුක්කංශනයි පරවම්බනයි. මේ මම දැකලයි කියන්නේ උඹ දන්නේ නැතුව කතා කරන්නේ කියලා අර Taman දැකපු දේ ගහපා දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා යම් වෙලාවක මේ සංඥා වැඩ කරන හැටි බලන්න නම් Taman දිහාම Taman අනුන් විදිහට බලන්න වෙනවා. එතකොට දෙතුන් දෙනෙක් ඉන්න දණ කවදාකවත් මේක කරන්න බෑ. මොකද අපි කෝල වෙනවා. අපි කෝඩු වෙනවා. එතකොට වැඩ කරන්නේ අපි අර පරණ පුරුදු ක්‍රමයට ඇබ්බැහියට අනුව ඒ රුචි අරුචිකන් සભ્યත්වය හරි වැරදි ධර්ම ධර්ම සේරකෙම අපි කෝල වුණාට පස්සේ වෙන දේ කාගේ න්‍යාය පත්‍රය වෙනවද කියලා කියන්න බෑ. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරනවා ආනාපාන සති භාවනා කරනකොට ඇස් දෙක වහගන්නයි කියලා. එතකොට අපිට පුළුවන් ඒ ආයතන ඉවර කරන්න. ඒ ආයතන ගනුදෙනු වෙන්නේ නැහැ. දැක දැක දන දන නැතකම. සද්ද නැති තැනකට යන්නයි කියලා කියනවා. ඊළඟට ගන්ධ රස අත්දකින්න එපයි කියලා කියනවා. රස බලන තියා දිවෙන් කතා කරන්නත් එපයි කියලා කියනවා. කයමුත් කිසිම චේතනාපූර්වක මොනවක්වත් කරන්න එපයි කියලා කියනවා. හිතත් හිතන්න එපා මානසිකාරය විතරක් යොදවන්නේ කියලා කියනවා. අන්න එතකොට යම් ප්‍රමාණයකට මේ සංඥාව කොටු ඊට පස්සේ සතිය වැඩි කිරීම සඳහා සංඥාව ස්ථාවර කරන්න කියනවා. ආස්වාසයේ ප්‍රස්වාසයේ වෙන් වෙන බවට හොඳටම සංඥාවක් ගන්නයි කියලා කියනවා. ප්‍රස්වාසයේ ආස්වාසයේ වෙන බවට හොඳටම සංඥාවක් ගන්නයි කියලා කියනවා. හරියට මේ විශේෂණය කරලා බලන්න ඕනේ මාත්‍රකාව හොඳට ලොකු කරලා පෙන්නනවා. සතිය ඇති කිරීමට පදස්ථාන වෙන්නේ ආසන්න කාරණා වෙන්නේ තිර සංඥා. තිර සංඥා පදස්ථාන නිසා සතිමත් වෙනවනම් අපි අසුරු කරන දේ සලකුණු ගන්න ඕනේ. අසුරු කරන දේ සලකුණු ගන්න නැත්නම් ඉතින් අසුරු කරයි කියලා අපිට ඒකේ වැඩක් නැහැ. ඒ කියන්නේ මේ සලකුණු ගැනීමට චිත්තචෛසික ධර්මානුව කියන්නේ විතක්ක සහ ਵਿਚාර කියන චෛතසික දෙක. අපි යම් තැනකට විතක්කේ යොමු කරනනම් හිත නැංගනනම් හිත මේ අරමුණ සිප වැළඳ ගත්තනම් ආලිංගණය කරානම් අපි කියන මුලිච්චු වුණානම් ආපතගත වුණානම් ඒකට කියනවා ආරමුණට නැංගුවා විතක්කේ නැංගයි. ඊට පස්සේ ਵਿਚාරයෙන් කරන්න ඒකේ සලකුණක් ගන්න. මේ ඉස්සල්ලා එකක් නෙවෙයි අනිත් එකක් නෙවෙයි මේකක් නෙවෙයි කියලා ඒ සලකුණු ගන්න ගතිය අපේ ගුණයක් නෙවෙයි හිතේ හැටි. සතියෙන් කරන්නේ ඒක ඉස්මතු කරලා පෙන්වනවා. ආස්වාසයේ බලනකොට මේක ප්‍රස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා ආස්වාසයෙන්මයි නැත්නම් ආස්වාසයේ අත්‍යන්ත ලක්ෂණයක් කියලා වෙන් කරගත්තට පස්සේ අපි කියනවා සත්‍ය පිහිටියයි කියලා. ආස්වාද ප්‍රසාර කරනකොට සද්දත් ඇහුණා වේදනක් දැනුණා ඕන්න අපිට සැකයක් පහළ වෙනවා. සත්‍යයේ පිහිටියද නැද්ද කියලා. ප්‍රසවාසයට යනකොට මේක ආස්වාසය නෙවෙයි වේදනාවක් නෙවෙයි සද්දයක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි මට නිින්ද කියලා නෑ මට ක්ලාන්ත වෙලා නෑ මම අසතියෙන් නෙවෙයි කියලා කියනවා හරියට ප්‍රසවාසයේ ආස්වාසය වෙන් කළ දැක ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා සතියේ පිහිටියා කියලා. ඒ නිසා සතියෙන් කරන්නේ සංඥා ටිකක් අරගෙන සියලු චලයේ සාධක තහවුරු කරලා එක කොනකින් විතරක් සංඥා වෙන්න ඇරලා ඒක හොඳට පතුරු ගහලා බලන්න. හොඳට විසුතු කරලා බලන්න. හොඳට විභජනය කරලා බලන්න. එතකොට පේනවා ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙනසක් තියෙනවා. මේක තහවුරු කරන්න පුළුවන් ආස්වාසය ආස්වාසය වශයෙන් මෙනෙහි කරලා ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ කියන්නේ හිත අඳුරනවා. අඳුරනවා නම් අනිවාර්යයෙන්ම හඳුනා ගැනීම කරන්නේ සංඥා චෛතසිකයෙන් ඒකේ වෙනසක් තියෙනවා. ඉතින් අර ප්‍රතිබල නැති කෙනාට වික්ත නැති කෙනාට කියනවා ආනාපාන වැටෙනවා කියන්න තරම් වෙනසක් නැහැ කියලා. ඒ කියන්නේ සංඥා තීව්‍ර නැහැ. ඉතින් ඒක තව උනන්දු කරන විපස්සනා වෙදී කමන්නේ බලාන බලාන ඉන්නකොට මෙනෙහි කරලා බලන්න පුළුවන් ද ආස්වාද ප්‍රසවාස වෙන් කරන්න. මෙහෙම කරගෙන යනකොට සංඥාව දියුණු වෙන්න දියුණු වෙන්න ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර විතරක් නෙමෙයි ආශ්වාසෙන් ආශ්වාසයටත් වෙනසක් සිද්ධ වෙනවා. ගුරුසු ආශ්වාසයේ සිවුම් වෙනවා, සිවුම් අති සූක්ෂම වෙනවා. ඒක ඈතට යනවා, ලං වෙනවා, ඇතුලේ හිටිනවා, පිට හිටිනවා. ගොරෝසු සියුම් ප්‍රිය අප්‍රිය හොල්මන් වගේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන හැම වෙලාවෙදීම අර ආස්වාස කියන රූපෙට අලුත් ලකුණක් එකතු කරනවා. නැත්නම් ආස්වාස රූපයේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන වෙන් වෙන් වශයෙන් බලනවා අපි දැන්. හරියට චිත්‍ර ශිල්පියෙක් නිර්මාණයක් දිහා බලලා ඒකම නැවත අඳින්න නම් සලකුණු ගොඩක් ගන්න එපායි. සාමාන්‍ය කෙනයි චිත්‍ර ශිල්පය අතර තියෙන වෙනස ඒකයි. අන්න ඒ වගේ බුදුරජාණන්සේ අපට කියනවා ආස්වාස් ප්‍රසාසයේ හැම ව්‍යංජන අනුව්‍යංජනයක්ම අංග ප්‍රත්‍යංග බලන්න බලන්න බලන්න බලන්න බලන්න සතිය තහවුරු වෙනවා. එතකොට ආනාපානයේ විස්තරය අපිට ලස්සනට කියන්න පුළුවන්. පළවෙනියෙන් මම ආස්වාස කරනවා ආස්වාසය මෙනෙහි කරා මෙන්න ආස්වාසය. ප්‍රස්වාසය මෙනෙහි කරා ප්‍රස්වාසය මෙහෙමයි කියලා කැඳේ ගලබීරෝ වගේ වෙන් කරන්න පුළුවන්. ඒක සතියට ලොකු ධෛර්යයක් වෙනවා. නැත්තම් ආසන්න වැඩෙන්න ආසන්න කාරණාවක් වෙනවා. මේ විදිහට වැඩි වැඩි විස්තර බලන්න බලන්න බලන්න ඒ කියන්නේ ආස්වාසිතින සියලු විස්තර දැක ගන්නවා. 11 ආකාරයෙන්ම දැක ගන්නවා. ප්‍රස්වාසය දකින්න දකින්න විස්තර විභාගේ වැඩි වෙන්න වැඩි වෙන්න ඉස්සලා ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් වෙන හැටි ශීඝ්‍ර වෙනසක් විපරිණාමයක් වෙනස් වීමක් එන්නේ ලං වෙලා බලන්න බලන්න උත්සන්න කරලා බලන්න බලන්න තමයි ආසන්න කරලා බලන්න බලන්න යනකොට ඒ හුස්ම රැල්ලේ විශාල වෙනස්කම් වගේ සිදු වෙනකොට පේනවා මේ සංඥාව කියන එක කවදාකවත් එක දිවිදිහට පවතින එකක් නෙවෙයි සංඥාවේ ස්වභාවය තමයි විපරිණාමයටපත් වෙන එක. විනාශ වෙන බව. ඒ විනාශ වෙන බව ඉස්සල්ලා එකට සාපේක්ෂව මේ දැන් මෙහෙමයි, ඒකට සාපේක්ෂව මේක මෙහෙමයි, මේක මෙහෙමයි කියලා එක දිගට බලන් ඉන්න පුළුවන් නම් අපිට පේනවා ඒ සංස්කාර ධර්ම වල නැත්නම් ලෝක ස්වභාවයේ නාම රූප වල මේ පෙරලෙන ගතිය විපරිණාම ස්වරූපේ දැක ගන්න පුළුවන් වෙනකොට සමහරුන්ට මේක භයානක වක්කාරයක් බවට පත් වෙනවා තමන් බලන බලන දේ විනාශ වෙනවා. තමන් දබන බලන බලන දේ විකාරයටපත් වෙනවා. ඉතින් ඒකෝට සමහරවිට කම්මැලි වෙනවා, නීරස වෙනවා, භාවනා වැටුණයි කියලා හිතනවා, සතිය කැඩුණයි කියලා හිතනවා, මෙහෙම සමාධියක් ලෝකේ තියනවාද කියලා මේකට ප්‍රශ්න කරනවා. අනිතික බලන බලන දේ හරහා බලන්න පටන් අරගත්තාම ලේස බීම් එකක් වගේ වෙනවා, වදින වදින ගේ පුපුර පුපුර යන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා විපස්සනා කරන්නම සෑහෙන පෞරුෂත්වයක් ඕනේ. මෙහෙමත් සමාධියක් ලෝකේ තියෙනවයි කියලා දැනගන්න මෙහෙමත් සතියක් ලෝකේ තියෙනවා. සතිය හරිනම් ඒ අරමුණ විනිවිදලා යන්න පුළුවන්. විනිවිදින්න විනිවිදින්න මේ සතියේ කැඩීමක් නෙවෙයි මේ සිද්ධ වෙන සතියේ ඝන බහල වීමක් කියලා කියන්න සත්පුරුෂයෙක්ම වෙන්න ඕන. අසත්පුරුෂයා හිතන්නේ මේ අරමුණ දිහා හොඳට සමීපේ බලනකොට සියල්ල වෙනස් වෙලා යන නිසා අනේ මගේ සතිය පිරිහුණාදෝ කියලා හිතනවා. එහෙම නැත්නම් සමාජය පිරිහුණාදෝ කියලා හිතනවා. දැන් අසජී ස්වාමීන් වහන්සේ මරණාසන්න වෙලාවේදී ඉෂ්ඨිර සමාධියක් නැත්නම් සමත සමාධියක්. ඒ වගේ ඉෂ්ඨිර සංඥාවක් තිබ්බා මට අරවල් ධානය තියෙනවායි කියලා. දන්නේ නැහැ මේ ධානය කියන්නේ සංඥාවක් කියලා. ඒකත් නිකන් හොලම් බබලක් විතරයි. ඒකත් නිකන් මිරිඟුවක් විතරයි. මේක අල්ලබ දාගෙන හිටියා. ආ භාව මරණාසන්න වෙලාව එනකොට මම තේලම සුනාමියට අහු වුණා වගේ සුළුසුනකට අහු වුණා වගේ නන්නත්තර වෙනකොට අනේ මං පිරිනවදෝ කියලා මොකද සතියේති වෙයි අවධානය යොමු වෙලා තිබුණේ සමාධියේ ඒ වගේම මේ ධ්‍යානයක් තියෙනවා කියන ලොකු ඝන බහල විශ්වාසයක් තිබුණා ඒක කඩාන ගියාට පස්සේ මරණයට සූදානම් මනසක් නෙමෙයි තියෙන්නේ හුලඟට අහුවෙච්ච කෙහෙල් දැල්ලක් වගේ සැලෙන මනසක් ඉතින් ඒ නිසා සරුවත් යනසේ සඳහන් කරනවා මේ විපස්සනා වෙදී විශේෂයෙන්ම මේ සංඥාවට සංඥාව ගැන බලනකොට මේවා නිකන් අහසේ පාවෙන බලාකුළු වගේ කිසිම තැනක හිටල නැහැ. ඒක වෙනස් වෙන සුළුයි. අන්නේ වෙනස් වෙන සුළු බව දකිච්චි සතිය පිහිටියා නම් ඒක බරපතල සතියක්. ස්ථිරෝ පිහිටලා තියෙනක තියෙන සතියට වැඩිය බරපතල සතියක් අවශ්‍යයි. වෙනස් වෙන සුළු බව තුල සතිය පවත්තා. හරියට කියනවා නම් ටාගට් ලෑල්ලක් හිට හිටවලා ඒකට වෙඩි තියනකට වැඩිය ලොකු දක්ෂකමක් ඕනේ පයින් බිම්මට වෙඩි තියන්න. පයින් බිම්මෙත් බිම්මට බිම්මට වෙඩි තියාන තියාන යන්න පුළුවන් නම් ඒක ඉතින් සද්ද විද්ද පටපැදි කියලා ඉස්තර රජුරෝ දෙනවා නාඹු නාමයක් සද්දෙට වෙඩි තියනවා. ඒ ලෑල්ලට වෙඩි තියනට යහපක්. ලෑල්ලට වෙඩි තියන එක තමයි සමතේ කියන්නේ. පයින් බිම්මට වෙඩි තියන එක තමයි සංඥා මේ විපස්සනාව කියන්නේ ඒකෙදී අපි දන්නවා සීඝ්‍රයෙන් වෙනස් වුණාට බුලට් එක ගිහිල්ලා වදින්න ඕනේ දෙකම හෙල්ලි එලිසමත් කමන්නේ එකක් නතර වෙලා අනිතක වැදුනත් කමන්නේ බුලට් එක වදිනවා එච්චරයි. ආන්නේ වගේ මේ සංඥාවේදී ඒ සැලෙන නලියන බාධක සහිත සියලු දේ පවතිද්දී මේ දේ මේ විදේ විදියට අඳුනා ගැනීමේ සතිය පවතිනවා නම් ඒ පුද්ගලයා යමක් විනිවිද දැකීමේ යමක් ආරහා දැකීමේ ඒක තමයි විපස්සනා කියන වචනේ තේරුම ඔච්චරයි විශේෂ පස්සනාවක් විනිවිද දකින්න පස්සනාවක් එතකොට අන්තිමට වෙලා තියෙන්නේ බලන්නත් අභියෝගයට ලක් වෙනවා. දකින්න දේත් අභියෝගයට ලක් වෙනවා. නොකියා බෑ සතියත් අභියෝගයට ලක් වෙනවා. සතියත් කැඩෙන දෙයක් බව තේරෙන්න පටන් ගන්නවා. සමාධියත් කැඩෙන දෙයක් බව තේරෙනවා. කොටිම කියනවනම් සතිය සමාධි දෙක දුක්ඛ සත්‍යයටයි වැටෙන්නේ කියලා තේරෙනවා. ඒකත් විපරිණාමයටපත් වෙනවා. සමාධියත් විපරිණාමයටපත් වෙනවා. අන්න මේ දේ තමයි මේ සරුවචනාංශගේ ඉදිරිපත් කිරීමේදී කෙනෙකුට හිතා ගන්න බැරි එහෙනම් මොකක මොකක් පදනම් කරන මොකක් මූලික දේ කරගෙන මේ ගමන යන්නේ කියන එක ඉතින් අර දර්ශනෙට කවදාකවත් අහුවෙන්නේ නැහැ. ඒක රේකී ක්‍රමයට අහුවන්නේ කිසිම අධ්‍යාපනයකට අහුවෙන්නේ නැහැ. මොකද මනින කෝදුවත් වෙනස් වෙනවා. වෙන විදිහට කියනවා අපි પરමාර්ථයක් තිබ්බනම් પરමාර්ථයත් අඹරවගෙනම යනවා. પરමාර්ථයත් වෙනස් කරගෙන වෙනස් කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ සංඥාව ගැන කතා කරන්න ගියාම ගොඩෙනකොට හිතා ගන්නවත් බෑ කොහොමද මේ තරම් ගැඹුරු දෙයක් බුදුහාමතුරු වචනෙට දැම්මේ කියලා. මොකද වචන කියන්නේ සංඥා වර්ගයක්. කොහොම හරි පුදුරජානංශගේ ධර්මයේ අවුරුදු 1000ක් විතර කාලයක් මෙවුවා කලුපිරිමැදලා වැඩගත්තේ නැතුවට ඒවා එහෙම තැම්පත් වෙලා තියෙන හොයාන යනකොට දැන් අද ওই විද්‍යාඥයන්ට පටලවිලා තියෙන තැන බුදුන්සේ සුද්ධව දැකගෙන පෙන්ලා දීලා තියෙනවා මේ අපි ලුණු ලෝකෙම දුවන්නේ අපි කට්ටියක් එකතු වෙලා ගත්ත සම්මුති සංඥාවට මත නමුත් මේ ඇත්තයි කියලා බාර ගන්න එපා ඒක නිකන් හුදු සම්මුතියක් විතරයි මේක කඩන්නයි බුදුහාමර කියන්නේ තනි වෙන්නේ කියලා තනි වෙච්ච අපිට කාටවත් කියන්න ඕන කමක් නැහැ නේ. තමන්න තියෙන්නේ මේ ආස්වාද ප්‍රසවාස උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න. වම දකුණු වශයෙන් උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න. පේන දකින්න හැමදේම කිසිම කෙනෙකුට වග වෙන්න ඕන කමක් නැහැ. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි. ඒ දෙයට යන්න ඇරියොත් එහෙම හොඳට බලන්න මේ <clears throat> සංඥාවේ තියෙන මේ වාෂ්පශීලී ගතිය අදාහගත්තොත් මොනම විදිහකටත් හිතේ ආතතියක් හිටින්න විදියක් නැහැ. මොනම විදිහකට අසහනයක් එන්න විදියක් නැහැ. ඒ නිසා සරුවත්යන් සඳහන් කරලා තිනවා <clears throat> සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා. සංඥාච පඤ්ඤා දිට්ඨින්ච යේ අග්ගහේසුන් විචරಂತಿ ලෝකේ <clears throat> සංඥාච දිට්ඨින්ච යේ අග්ගහේසුන් යේ විචරಂತಿ ලෝකේ ඝට්ට යන්තම්. සංඥාවෙන් අපි මේ එනේන දේවල් අල්ල නැතුව ඕක නිකන් බොරු හුලඟක් බොරු හීනයක් බොරු මායාවක් කියලා ඒක දකින්න එක ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි ඒකෙන් ගණ්ඩ හරයක් නැහැ කියලා සංඥා විරත්තස්සන සංඥාවට රතිය කරන්නේ නැත්නම් ගැට හිටින්නේ නැහැ කියලා කියනවා මානසික අසහන හිටින්න විදියන්නේ ආතති හිටින්න විදියන්නේ ආතතියක් තිබ්බනම් සංඥාවක් හිර වෙලා ඒකත් අනිවාර්යෙන් පටලව වට වටහා ගැනීමකින් තමයි ඔය ආතතිය ඇතිවෙලා තියෙන්නේ. පඤ්ඤා විමුක්තසන සම්ති මොහා. ප්‍රඥාවේ විමුක්ත වෙච්ච එකනට කාටවත් මෝහණයටපත් කරන්න බෑ. මෝහ කරන්නත් බෑ. ඒක නිසා සංඥංච දිට්ඨිංච යේ අග්ගහේසු මම දැකපු දේ දැක්කාමයි මම දැකලා කියන්නේ මෙහෙමයි කියලා ගහපා දෙන කට්ටියක් ඉනවනේ. ප්‍රඥාව දැඩි කරගන්න. ඒකෙන් ප්‍රඥාවෙන් ඇතිවෙන දේවල් දිට්ඨිය තදට ගන්නවා. සංඤ්ඤංච දිට්ඨිංච යේ අග්ගහේසු විචරಂತಿ තේ ලෝකි ගැටයන්ත. ඒ කට්ටිය හැමදම ගැටුම්. කවදාකවත් අනුන් කියන දේ පිළිගන්න කැමතිත් නැහැ. Taman මේ දැකලා නෙවෙයි. Tamanගේ Taman දැකපු දේ වෙන කෙනෙක් අභියෝග කරනකොට ඒක හිතන්නේ මට රිදවනවා කියලා. ඒ නිසා පුංචි ළමයින්ට සංඥාව නැති නිසා ඒක කාටවත් ගැටුමක් ඇති කරන්නේ ගැටුමක් ඇති කරන්න විතරක් නෙවෙයි අම්මා තාත්තලා ගහ ගන්නකොට පොඩි එකෙක් හම්බෙච්චාම ගැටුම අම්මලා තාත්තලා කද නැතිලා යනවා. ඒ පොඩි එකා පෙන්නන මට උඹලා ගහගත්තත් එකයි. දැන් පිච්චර් එක බලන්න පිච්චර් එකේ ෆයිට් එකක් කරනකොට බලන්න කට්ටිය හිටියේ නැත්නම් හරි සවුත්තුනේ. ගහ ගන්න කට්ටිය හිටියේ නැත්නම් බලන්න කට්ටිය හිටියේ නැත්නම් ගහ ගන්න එකේ තේරුම නැහැ. මාව අල්ලගන්නේ මාව අල්ලගන්නේ කියලා නේ කියන්නේ ගහන්න යනකොට. යන්න දීපන් කියන්නේ මාව අල්ලගන්නේ කියලා තමයි කෑ ගහන්නේ. මොකද කට්ටිය ඉන්න නිසා ඒ වගේ තමයි මේ ප්‍රේක්ෂකයෝ නැති වෙච්ච ගමන් මේ නාටකම නිකම්ම හුලම්බයින. බුදුජානක කියන්නේ මෙන්න මේ සංඥාව සම්බන්ධ ඇතුළේ තියෙන කි මොනම දෙයක්වත් දැඩි කරලා ගන්න බෑ. ඒක නෝන්ජල්කමක්වත්, ඒක මේ චපලකමක්වත්, ඒක මේ මේ වැරද්දක් කරලා මම වැරදිකාරය නෙවෙයි කියන ගතියක්වත් නෙවෙයි. ඔබ වැරද්දක් කරන්නේ නැති වෙන්න සීලය රකපන්. කිසි කෙනෙක් එක වචනයක් කතා කරන්න බෑ. හැම වචනයකදීම මිනිස්සු පටලවා ගන්න. ඒක 100 200 සත්‍යයක්. ඒ වගේම චේතනා පහල කරන්නත් ඒවා. හිතින් චේතනාවක් අතේවා ඊට පස්සේ එන්න අරපා. ඔක්කොටම එන්න අරපන් කිසිම දෙයක් ඇඟිලි ගන්න මොන්නම දෙයක්වත් මම කියන්නත් එපා මගේ කියන්නත් එපා මගේ ආත්මය කියන්නත් එපා කියනවා කවදාකවත් ඒ මනුස්සගේ අදිෂ්ඨාන නිසා කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඉතින් එතෙන්ද යන්නයි බුදුහාමර කියන්නේ හොඳට බලන්න ඉස්සල සංඥාව තහවුරු කරන්න බලන්න ආස්වාසේසා ප්‍රස්වාසේ. ඇවිද සක්මන් කරනකොට වමේ දකුණේ. යමක් තමන් වැඩක් කරනවා නම් ඒ අත ගන්න දේ හැපෙන දේ හොඳට සංඥාව තහවුරු කරගෙන යන්න. එතකොට සතිය වැඩෙනවා. එතකොට පේනවා මේ ඉස්සලා ගත්ත සංඥා ඊගාසයට අදාළ නැහැ. බටහිර ලෝකයක් කියනවා මිනිහෙකුට දෙසරයක් ගඟට බහින්න බෑ කියලා ඉස්සලා ගඟ ගලලා ඉවරයි දෙවෙනි සැරේ බහිනකොට. ආශියාකරේ කියනවා ඒ මිනිහමත් නෙවෙයි දෙවෙනි සැරේ බහින්නේ. ගඟත් ගලනවා මිනිහක් ගලනවා. ලෝකේ කවවම්ම කවදාකවත් එක දෙයක් දෙපාරක් වෙන්නේ නැහැ. ඉතින් කොහොමද අපි ඒක දැනුමක් කියන එකක් ඇති කරන්නේ? දැනුමක් ගන්න අපි නිත්‍ය සංඥාවක් මොකෙක් හරි ඇති කරන්න නිසා බුදුහාමුදුරුවෝ කියනවා සංඥා විපල්ලාස හතරක තමයි අපේ මේ දැනුම පිළිහිලා තියෙන්නේ. අනිච්ච නිච්ච සංඥා මෙච්චර වෙනස් වෙන දේ නිට්ටයයි කියලා අල්ලගත්ත නිසානේ අපිට නමක් ඩෙන්ටි කාඩ් එකක් පවුලක් අම්මෙක් අප්පෙක් જાතියක් ඔක්කොම තියෙන්නේ මේ වෙනස් වෙන දේ ස්ථීර කරගන්න හදනවා අනිත්‍ය දේ නිට්ටය කරගන්න හදනවා. අසුබ දේ මේක සුබ කරගන්න හදනවා. දුක්ඛ දේ සුඛ කරගන්න හදනවා. අනාත්ම දේ ආත්ම කරගන්න හදනවා. ඉතින් ඊට පස්සේ ඒ හඳ ඉල්ලලා අඬනවා බෙක් වගේ ඉතින් අඬ අඬ ඉන්නවා. මේ මං හිතාගත්ත දේ මට කරගන්න බැරි වුණයි. ඉතින් බුදුරජාණන්සේ මුලින්ම කියනවා මේ සංඥාව පිළිබඳව අදහසෙදී ඒ අපිට තියෙන්නේ නිත්‍ය සංඥාව. නිත්‍ය සංඥා නිසා මම එක් ඇති කරන මට සාපේක්ෂ කරන අපි අනික් කට්ටිය මනින්නේ ඒක තිබිච්චාවයි එහෙම. නමුත් ඒකෙන් ඇති වෙන අලුත් සංසිද්ධිවලදී ඒක දැඩි කරලා ගන්න එපා. ඒක නිකන් වතුර ඇඳපු ඉරක් වගේ ගණන් ගන්න. එහෙම නැත්නම් මිරිඟුවක්සේ ගණන් ගන්නයි කියලා. ඉතින් මේකෙදි තෑහෙන තමන්ටම තමන් අභියෝග කරගන්න වෙනවා. ඇත්තටම මේ පේන දේ තියෙනවද? එහෙම නැත්නම් මේ දේ තියෙන දේද පේන්නේ කියන එක. ඒක බරපතල ප්‍රශ්නයක්. ඉතින් අපි ඔක්කොමලා බැලුවත් පේන්නේ මේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන ස්වරූපයෙන් තමයි අපේ මේ තර්ක කොට නැගිලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මිරිඟුව පෙන්වනවානේ දර්ශනයක් විදියට. මිරිඟුවේ තියෙන වගේ පේන්නේ වතුර. නමුත් එතන තියෙන තද 1000ක්. 1000 වතුරක් වගේ පේනවා. ඊට පස්සේ දාහේ නිසා පිපාසාවට ආසාවක් ඇතිවලා දුවන්න හදනකොට විරිගුව එහා සමාන වේගයෙන් තමන්ගෙන් ඈත් වෙනවා. ඉති මනසට අන්තිමට ඉතුරු වෙන්නේ දාහේ මේ වෙහෙස පමණයි. අන්තිමට තියෙන දාඩි ටිකක් දාලා මැරලා යනවා. ඉතින් මේක මිරිඟුවක් කියලා දකිනකොටම දැක්කනම් මේක ලං කරගන්න පුළුවන් පරතරයක් නෙවෙයි මේක තියෙන දුවන දුවන දුවන එකක් කියලා දන්නවනම් ඉවන්සේ අඩු ගානේ මිරිඟුව අඹා යන එකක් නෑ. ඒ වගේම තමයි අපි හීනයක් දකිනකොට අනිවාර්යයෙන්ම අපි 100ට 100ක් හීන ජීවත් වෙනවා. නමුත් අවදි වුණාට පස්සේ දන්නවා ඉක ගන්න දැනක හීනයක් කියලා. මෙන්න මේ මේ වගේ නිදර්ශන වලින් පෙන්වන්න පුළුවන් ওই පේන දේ තියෙන්නෙත් නෑ තියෙන දේ පේන්නෙත් නෑ ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම ද්වේතානපසන සූත්‍රය කියන පෘථග්ජනය යමක් තියනවා කියනවනම් ඒක නෑ පෘථග්ජනය යමක් නෑ කියනවනම් ඒක තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ද්‍රව්‍ය කියන පටවියාපෝ තේජෝ කියන එක විසඳගෙන විසඳගෙන අන්තිමට කියලා බලනකොට ඒකේ මොකක්වත් නැහැ නිකන් ඒකේ ශක්තියක් විතරයි තියෙන්නේ. ඒ නිසා ආර්යයන් වහන්සේලා පැහැදිලිවම කියනකො ශූන්‍යයි කියලා. පෘථග්ජනයා කියනවා නෑ මේක දෙපා වෙලි බඳින්න ඕනේ, වැට ගහන්න ඕනේ, නඩු කියන්න ඕනේ, මගේ කරගන්න ඕනේ, දරුවට බූදලේ දෙන්න ඕනේ කියලා මේ පොළොව අල්ලාගෙන බදාගෙන කෝලම් වගේක් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වොත් එමේ ඇහි හැප්පෙන තරමට වගේ ප්‍රකටව නිවනක් මේ ලෝකේ තියෙනවා මේ මුළු ජීවිතේ වටිනාම දේ ඒකයි ඒක නිසා ඒක කරපන් ඒකට ඵලයන් කියලා ඒකට කියන කෝපේන්නේ නැහැ. එහෙම එකක් පේන්න ඕන අපිටත් පේන්න eBay. එනිසා නිවන ගැන කතා කරනකොට නෑම කියලා රණ්ඩු කරනවා. අර තියෙන දේ පටවියාපෝ තේජෝ කියන මේ ශක්ති කොටස් තියෙනවාමයි කියලා රණ්ඩු කරනවා. ඉතින් මේක හරහා යන්න එක ජීවිතයක් ඇතුළත එක මිනිහෙකුට ගැරන්ඩිය පොල් කටු හිලෙන් ඇදලා ගත්තා වගේ අම්බරවගෙනම යන්න ඕන. ඉතින් ඒකට අපිට ඇත්තටම පෞරුෂත්වයක් තියෙනවා. අපිට ඕනකමක් තියෙනවා ප්‍රධාන වශයෙන් කියලා බැලුවොත් ඇත්තටම කිසිම කෙනෙකුට කවදාකවත් ඒක පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්න බෑ. පහළ වීම ස්වයං විනාශකයි. තමන්ව නැති කර නැත්තම් සක්කාය දිටේ නැති කරන සුළු. ඒ නිසා සරුවචාන්ස මේක කරන්නේ බොහෝමත්ම ක්‍රමානුකූලව ඉස්සල්ලාම සංඥාව තහවුරු කරනවා. සංඥා තහවුරු කරන තමයි සතිය පිහිටවන. තහවුරු කරලා බලන්න කියනවා මේක හරයක් තියනවාද කියලා. ආස්වාසේ දිහා බලන්න කියනවා ඒකාකාර ආස්වාස දෙකක් බලන්න පුළුවන්ද කියලා. පියවර කීපයක් තියලා බලන්න කියනවා සමාකාර පියවර තමයි තියනවාද කියලා. තියනවායි කියලා පේනවනම් ඒ කියන්නේ ඊටාම දුරස්ත බැල්මක් ලොකු නිත්‍ය සංඥාවකින් බැලුවොත් එක වගේම තමයි පියවර පේන්නේ. හොඳට භාවනා කරලා බලනකොට එක පියවරක් තව පියවරකට සමානයක් නැහැ. ළඟට ඒක මිනිහට දෙසරක් බහින්න බැරුවා වගේ. ඒ නිසා සෙන් බුද්ධහම කියනකොට කියනවා භාවනා කරන්න ඉස්සර නම් කන්ද කන්ද තමයි. නමුත් හොඳට භාවනා යනකොට කන්ද තවදුරටත් කන්ද නෙවෙයි. භාවනා කළ ඉවරනාට පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. ඒ නිසා මේ හරියටම මාර්ග අවස්ථාවේදී විනිවිද පේනකොට ඒ මනුස්සයා ගොළු වෙනවා කියා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ දේ බොරු කියන්නත් බෑ. නමුත් ලෝකයා පිළිගන්න තියෙන මෙතන කන්දක් තියෙනවා කියලා නිසා හොඳම වැඩේ තමයි තියෙනවා කියලා පැත්ත කරලා නිකන් ඉන්න එක. නමුත් Taman දන්නවා හොඳටම මේක නෑ කියලා. ඔය කොපනිකස් කියන විද්‍යාඥයා ඉස්සල්ලාම දුරීක්ෂය හොයාගෙන හරියටම කතා කරලා කිව්වා විශ්වයේ මැද ලෝකේ නෙවෙයි අනන්ත අප්‍රමාණ ග්‍රහලෝක වස්තු චක්‍රාවාට තියෙනවා මේකත් එකක් විතරයි කියලා. නමුත් ඒ දේවදහිල්ල නිසා එයාට අන්තිමට ඒක ඔප්පු කරලා පෙන්වන්න සිද්ධ වුණේ දේවගතියන්ඩයි. ඒගොල්ල තමයි අධ්‍යාපනයේට සහ බලයට අධිකාරී වෙලා තිබුණේ. ඒගොල්ල කිව්වා එතකොට මේක දෙයයන්ාංශ මැව්වයි කියන එකේ ඒක දෙයයන්ාංශේ ලක්ෂ ගාණක් මාපේකේ තවත් එකක් නම් ඒක දෙයයන්ගේ තියෙන සරබලධාරීත්වයට ਸਰවව්‍යාපී ගතියට අභියෝග වෙනවා. ඒ නිසා එයාට අභියෝග කරා වහාම ඉල්ලලස් කරගන්නයි කියලා. මේක මේ පවතින අර මතවාදයට විරුද්ධයි කියලා. ඊට පස්සේ ඉතින් අර විශාල බලධාරී පිටසක් නිසා එයා ඉල්ලලා අස්කරගෙන එළියට ඇවිල්ලා ශාලාවෙන් එළියට පොළොව අත ගහලා කිව්වලු ඔය අක්කු මොනවා කරුවක්වත් මේ පොළොව මැද නෙවෙයි. අධිකාරිය නිසා එයා බාරගත්තට පොළොවේ අත ගහලා කිව්වලු මහ පොළොව දන්නවා මේක එකම මධ්‍යස්ථානේ නෙවෙයි. මේක ලක්ෂයක් අතර එකක් විතරයි කියලා. අන්න ඒ වගේ අවබෝධ වෙනකොට තේරෙනවා. නමුත් අන්තිම කට්ටියත් එක්ක ඉන්න ගියාම බබාගේ භාෂාවෙන් කතා කරලා ඉන්න එක ලේසි නිසා ඒ බබාගේ භාෂාවෙන් කතා කරනවා. ඒ නිසා මේ සංඥාව අවබෝධ කිරීම සඳහා යෝගාවචරගේ සෑහෙන විප්ලවීය රැඩිකල් වාදී පෙළගැස්මක් තියෙනවා. එහෙම නැත්නම් මේ සංඥාවේ පටලවිල්ල හොඳටම තේරෙන්නේ මේ විදර්ශනා උපක්ලේශ විස්තර කරනකොට. ඒකෙදි මොකුත් නැහැ. ඒක හොඳටම බඩ බොක්ක සුද්ධ කරලා පෙන්ලා දෙනවා. භාවනා කරගෙන යනකොට විපස්සනා භාවනාවේදී ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ නිට්ඨ්‍ය සංඥාව සුඛ සංඥාව සුභ සංඥාව අයින් වෙලා ඒ වෙනකොට ලාවට අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය කලාප වශයෙන් පේන්න පටන් ගන්නවා පුංචි පුංචි අංශ වශයෙන් කැඩලා නෙවෙයි රිති රිති වශයෙන් කැදලි කැදලි වශයෙන් අනිත්‍ය බව කැදලි කැදලි වශයෙන් මේක දුක් වෙන බව කැදලි කැදලි වශයෙන් අනාත්ම බව පේනවා. ඒක තමයි අපි සම්මස්තර ඥානය කියන්නේ. අන්නේ සම්මස්තර ඥානෙදී යෝගාචර පිළියෙල කරනවා සූදානම් වෙනවා ඊගාට එන බලව විපස්සනාවට ඉදිරියට යන්න. ඒක හරියට කියනවා නම් සාමාන්‍ය සොල්දාදුවන්ගේ හොඳ සොල්දාදුව ටිකක් අන්න ඒගොල්ලෝ කාර්ය සාධක විශේෂ කාර්ය බල සාධකයේ සේනාවට පුහුණු කරනවා. ස්පෙෂල් ටාස්ක් ෆෝස් කියලා. එතකොට දෙනවා හතුර දෙන්න ඕන තොරතුරු දඬුවම් දීලා තමයි ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට පුහුණු කරන්න. අන්නේ විශේෂ තේබල ටිකක් තෝරගන්න මේකට. අන්නේ වගේ තමයි විපස්සනාවේදී එතෙන් එනකන් හොඳට යුද්ධ කරපු කට්ටිය තේරෙනවා සම්මස්සන ඥාණයෙන් ඉදිරියට යන්න. අන්නේ ඉදිරියට යන්න ගියාට පස්සේ ඒ යෝගාවචරය සාමාන්‍යයෙන් කියනවා නම් තමත සමාධියකදී ඇතිවෙන ප්‍රථම ධානය වගේ සමාධි මට්ටමක් එතෙන්දී එනවා. ඒක ක්ෂණික සමාධියක්, චන මාත්‍ර සමාධියක් බොහෝමත්ම ක්‍රියාශක්තියක් තියෙන්නේ ඕන අරමුණක් ගත්තත් අරමුණ විනිවිදලා වම දකුණ ගත්තත් ආස්වාද ප්‍රසවාස ගත්තත් පිම්බීම හැකිලිම ගත්තත් මොන දේ ගත්තත් ඒකෙදි පේන්නේ හුදු ධාතු පමණයි. එතෙන් දැනගන්න තමයි ලේබල් ඔක්කොම බලපාන්නේ. ආන එතෙන් ගියාට පස්සේ යෝගාචරය අරමුණයි හිතයි එකිනෙක සම්බන්ධ වෙනවා. අරමුණ හිත එකිනෙකට බැඳෙනවා. අරමුණේ වේගයටම හිත යනවා හිතේ වේගයටම අරමුණ යනවා එතකොට භාවනා කරන හිතයි අරමුණයි සම්බන්ධ වුණාට පස්සේ භාවනා භාවනා විසින් අරගෙන යන්න පටන් ගන්නවා එහෙම නැත්නම් එතෙන් එනකම් භාවනා කරනවා ඊට පස්සේ භාවනා කෙරෙනවා එහෙම නැත්නම් කියන්න පුළුවන් එතෙන් එනකම් අරමුණට ලං කරලා ලං කරලා ලං කරලා ලං කරලා කිට්ටු කරලා දෙනවා ඔය කිට්ටු වෙන්නකොටම අරමුණ හිත ඇද ගන්නවා හිත අරමුණ ඇද ගන්නවා දෙක එකට වැඩ කරන්න පටන් ගන්නවා කාන්දමක් ළඟට ඉදිකට්ටක් ඇදගෙන යනකොට වගේ ශේෂ්ත්‍රයට ගිය ගම කාන්දම ඇර ගන්න. ඉදිකට්ට ඇදලා ගන්න. ආන්න එතන ගියාට පස්සේ යෝගාවචරයා ඒ සම්මසඥාණයෙන් එහාට ගියාම ඉස්සල්ලාම උදයබ්බේ තරුණ අවස්ථාවටපත් වෙන්න පටන් ගන්නවා මොන දියා බලන් හිටියත් ඒක ගොජ දාන කිරිහැලියක් වාගේ බත් හැලියක් වාගේ වතුරකඩකට වහිනවා වගේ ඉතින් අබෑට පුපුරනවා වගේ මේ පොරි පුපුරනවා වගේ සියල්ලෙම තියෙන්නේ චලනයක් විතරයි. පුපුරු ගන්න ගතිය විතරයි. ඉතින් මේක හරි හැටියට දැක්කොත් දැන් මේ අරමුණත් හිතත් ඒකට සම්බන්ධ වෙලා දෙක භාවනා විසින් භාවනා ගෙනියන අවස්ථාව කියලා එතෙන්ට එනකන් ඉතින් ලොකු බයක් ලොකු සැකයක් හරියට නිකන් මේ අගාධයකට දී තිබ්බා වගේ පෝරකේ කඩිය තිබ්බා වගේ තමයි පේන්නේ අත බලන බලන දේ ගැස්සෙන්න පටන් ගන්නවා. වෙවුලන්න පටන් ගන්නවා. දඟලන්න පටන් ගන්නවා. උන්නුන ඕනි ගිනි අඟුරක් වෙච්චාවයි කියලා මේක අඩිය තිබ්බයි කියලා කියමු. තිබ්බට පස්සේ භාවනාව යන්න පටන් ගන්නවා. භාවනාව විශ්ේ යන්න පටන් ගන්නකොට ඒකට ලොකු පෞරුෂත්වයක් ඕන ඒක හරහා යන්න. ඒකට ලොකු සූදානමක් ඕන කල්ලාතු ඒක හරහා යන්න. ඒ වගේම හොඳට අහලා තියෙන්න ඕන හොඳට හිතලා තියෙන්න ඕනේ මේ තමයි දැන් මේ ඇති හැටිය දකින්නවා කියන්නේ මේකයි මේකට යථාව දර්ශනය කියලා කියනවා ධම්මට්ඨිතිය කියලා කියනවා යථා භූත ඥාන දර්ශනය කියනවා සප්පච්චේ පරිග්ගාඥා විශාල නම් ගොඩක් ඔකට කියනවා අන්න එතනදී තහවුරු වුණා නම් අර සැක සංඛා බය එලවන ගති නිදිමත ගති කම්මැලි ගති මගාරවල එහාට ගිය ගමන් යෝගාවචරයට හම්බ වෙනවා කවදාකවත් භාවනා කරලා ලබා ගන්න බැරි විදිහේ විශේෂ භාවනාවෙන් මේ හිතපු නැති තරම් තද ආලෝක පහළ වෙන්න පටන් ගන්නවා. ඕභාස. ඥාන පහළ වෙන්න පටන් අර ගන්නවා හිතෙනවා දැන් නම් ඒ කියන්නේ බුදුහාමුදුරු මේ ඉස්සරහ ඉඳගෙන කියන වගේ <clears throat> හැම පටවිය ආපෝ තේජෝ ධාතුවකම බුදුමාකාර වෙනස් වෙන ගති තියෙන කියලා. කෙනෙකුට කියලා දෙන්න මට්ටමක් හිතෙනවා. ප්‍රීතියක් පහළ වෙන්න පටන් අර ගන්නවා අපි ඔය සාමාන්‍ය සිංහලෙන් කියන පස්වන ප්‍රීතියෙන් පිනා යනවායි කියලා. ප්‍රීණණය වෙන. ඒ කියන්නේ උතුරුන් බත්තලියක් වගේ නිතරම ප්‍රීතිය පහළ වෙන්න පටන් ගන්නවා. සුඛයක් ආනාපාන සතියේ ආස්වාසේ ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. හුස්මක් පාස සියලු ඕජාව සහිත පූර්ණ ආහාර වේලක් ගන්නවා වගේ හුස්මේ ඔක්කොම තියෙනවා. සුඛේලවන සන්තෝෂේව පනීතෝච සුකෝච විහාරෝච අසේචනකෝච සුකෝච විහාරෝච කියලා වෙන්න මොනවත් ඕනේ හුස්මෙම සියලු දේ තියෙන. ඊගාට සතියක් පිහිටවනවා වැල්ලේ ගැහුවත් බඹලා කරකිනවා. සද්ද ඇහුණත් වේදර දැනුණත් මොනවා වුණත් <clears throat> දැන් ඉතින් මම මොනවක්වත් වෙන්න බෑ කියලා සතිය ඒ තරමටම සෙල්ලක් කර සතියක් වෙනවා. ඊගාට වීරියක් එනවා මේ පරියන්කෙන් නම් මම නැගිටින්නේ නැහැ හොවන් වෙලා මිසක් කියලා. පටිතද කර ගන්නවා දෙන්නම් අත වැඩේ කියලා. ඒසොට උපේක්ෂාවක් එනවා මේක මන් නැගිටලා පැය ගාණක් ගියත් අම්මා මලක්. දරු විනාශයක් සිද්ධ වුණත් වස්තු විනාශයක් වුණත් දැන් නම් මට බය වෙන්න දෙයක් නැහැ. දැන් මම හිටියා තමයි කියලා ඒ උපේක්ෂාව. මේ විදිහට අර භාවනාවේ කවදාකවත් බලාපොරොත්තු වෙන්න බැරි විදිහට මේවා ගොජ්ජ දාගෙන ඉන්න පටන් අර ගන්නකොට යෝගාවචරය ඒකාන්ත නිගමනයකට එනවා දැන් නම් රහත් වෙලා කියලා. දැන් නම් මේක මං ගුරුවරයාට කියලා වැඩකුත් නැහැ. කවදාකවත් ගුරුවරයා මේක නම් අත්දකලා නැහැ. ඒ නිසා මේක නොකිය ඉන්න මට්ටමේ. ඒ වෙනුවට කරන්නේ මොකද්ද? අනික් කට්ටියට උපදෙස් දෙන්න පටන් ගන්න. ඔයාටත් හරියට භාවනා කරනවා නම් මං වගේ ඔතෙන් යන්න පුළුවන් ඔච්චර කල් භාවනා කරන්න ඕනේ නැහැ. මම නම් ඕවා ලබලා ගොඩක් කල්. මෙන්න මෙහෙමයි මට වැඩේ ඔන්න මෙහෙම කරන්නකෝ කියලා වෙනම කමටහම් පන්ති පවත්වන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ලියුම් ලියන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ටෙලිෆෝන් කරලා කියන්න පටන් ගන්නවා. මට තනං හරි ගියා. ඉතින් මේක වෙච්ච ගමන් වෙන්නේ මොකද්ද? අර මිනිස්සයාට මේ කිතුල්ලත් උඩ පියවර මනින්න ගිය මනුස්සයාට වෙච්ච වගේ දෙලි ගැහිලා වැටෙනවා. මාර්ගය අමාර්ගය තේරෙන්නේ නැතුව යනවා. ඉතින් ඒක නිසා ඇත්තටම ශාසනය පැත්තෙන් බලනකොට මේකේ තියෙන සෝචනීය தත්ත්වය මේක වෙන්නේ හොඳ දක්ෂ යෝගාවචරයෙන් තමයි. හැබැයි Taman ගැන අධි탁සීරුව නිසා. මේ සංඥාවක් බව දන්නේ නැති නිසා. මේක උහුදු හුලඟක් බව දන්නේ නැති නිසා හීනයක් බව දන්නේ නැති නිසා මිරිඟුවක් බව දන්නේ නැහැ මේක දෙන්නේ යම් කිසි කෙනෙක් ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට අහු වෙනවා නම් මායя ලණුවක් දීලා බලනවා කෑවොත් ඒ ඒ ලණුව කෑවොත් ඉතින් ඒ පුද්ගලයා hali ඔලොමොල වෙන්න පටන් ගන්නවා ශාසනය කරගෙන යනකොට එන්න තියෙන්නේ නිහතමානීකමනේ. මෙයාට ඔලමලකමක් එන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ විහිං තමන් විහිං අර සතිය සමාධිය ආදී කැඩෙන දේවල් ඒ කියන්නේ අරමුණ අමතක කරලා මේවා ගැන කතා කරන්න පටන් ගන්න එක ඉඳ ගන්නකොටම මේක බලාපොරොත්තු වෙන ගති එහෙම නැත්නම් මාන්නක්කාර ගති নানা ආකාර දේවල් එනවා ඇත්තටම මේ දස උපක්ලේශ පිළිබඳව කෙලින්ම ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ වචන සඳහන් වෙනවට වැඩිය විසුද්ධි මාර්ගයේ තමයි මේක උපක්ලේශ සඳහන් කරලා තියෙන්නේ ඒ උපක්ලේශ පිළිබඳව දැනුවත් වීමේ වටිනාකම නැත්තම් වගකීම ශිෂ්‍යයාට යන්නේ ඒක ගුරුවරයාටයි එන්නේ භාවනා කරන ගුරුවරයා දැනගන්න ඕනේ මේ මට්ටමේදී මේක එනවා අන්න එතෙන්දී යාට ගරු භාවනීය භාවයකින් ගුරුවරයාට ගුරුවරයා විශ්වසනීයත්වයක් ඇති කරලා දෙන්න ඕනේ ඒ ශිෂ්‍යයාට මොනවා වුණත් මට කියන්න කියන අදහසක් එහෙම නැත්නම් මට කියන්නේ නැතුව මොනවත් විනිශ්චය කරන්න යන්න එපා කියන එක විශ්වාස කරන්න. නමුත් ගෝලයා වෙනකොට හිතනවා මගේ ගුරුවරයා කවදාකවත් මෙතෙන්ට ගිහිල්ලා නැහැ. මටයි මේක හම්බුනේ. යාට කියලා වැඩක් නැහැ. කිව්වොත් ඊර්ෂ්‍යා කරනවා. ඕක නැහැයි කියනවා. ඉතින් ඒක නිසා නොකිය ඉන්න යනවා. අන්න මෙතන මේ ඒ සංඥාවේ ඇති වෙන නොදැනුවත්කම නිසා තමන්ගේම දැනුම තමන් නාස්ති කරගන්න හැටි මේ ථේරවාදී ඔය ඔය විදර්ශනා පක්ෂය ගැන කතා කරනවා මේක සරුවච්චන් වහන්සේගේ ශ්‍රීමුකේ පාඩයක් වශයෙන් කියනවා කියනවා ධම්මොද්දච්චය කියලා මේකට කියනවා ධර්මයේ විශ්ින් පහල කරන කුලප්පුවක් හරියන කෙනාටමයි වෙන්නේ හරි පාර යන කෙනාටමයි වෙන්නේ උනාට පස්සේ ඒක කුලප්පු නොවි ඉන්නවා කියන එක නම් වෙන්නේ නැහැ උද්දච්චය පහල කරනවා උද්දච්චය කියලා කියන්නේ අලු කොට කර කලක් ගැහුවා වගේ ඇකිල්ලා හිට මේ මැසි පොදේ එක පාට විසිරි ගියා වගේ හිත සම්පූර්ණ නන්නතර වෙනවා. නන්නතර වෙන්න හේතුව මේකට ලෑස්ති වෙලා යන්නෙත් නැහැ. ඒ වගේම මේක සැක කරන්නෙත් නැහැ. මේක අදි탁ීරුවට දානවා. ඒක මම මෙතනදි පොඩ්ඩක් පාරේ පිටපණින්න කැමතියි. මේක ගැන කතා කරන යනකොට මට හම්බුණා මහායාන සූත්‍රයක් සුරංගම සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ තියෙනවා දස උපක්ලේශ නෙවෙයි උපක්ලේශ 50ක් පෙන්වනවා. රූපය පිළිබඳ වරද්දාගත්තොත් මෙන්න බොරු වලවල් 10ක් තියෙනවා. වේදනා පිළිබඳ වරද්දාගත්තොත් බොරු වලවල් 10ක් තියෙනවා. සංඥා පිළිබඳ වැරදීම නිසා බොරු වලවල් 10ක් තියෙනවා සංස්කාර නිසා බොරු වලවල් 10ක් තියෙනවා විඥාන නිසා බොරු වලවල් 10ක් තියෙනවා මේකේ සංඥා පිළිබඳව විස්තර තියලා තියෙන විස්තරේ බලනකොට පේනවා අද කී දෙනෙක් ඇඳලාද ඉන්නේ කියලා කී දෙනෙක් භවනා කරන්න ගිහිල්ලා කොටලුව සිංහම් පොරවගෙන ඉන්නවද කියලා ඉතින් ඒ මනුස්සයා ඒක කාලා ඒකෙන් පටලවාගෙන පඹ ගාලේ වගේ කවදා හරි තේරුම් ගන්නකම් හරි අමාරුයි පාර විස්තර කරලා දෙන්න. හරීම සෝචනීයයි. සෝචනීයයි කියලා කියන්නේ අනුකම්පා කටයුතු. මොකද මේ මිනිස්සු ඇත්තටම අවංකව භාවනා කරන මිනිස්සු. අවංකවම ප්‍රතිඵලමාලක් ලබලා තියෙනවා. නමුත් බාගට තැම්බිච්ච අලයක්. කනවිනියගෙත් බඩ රත් වෙනවා. හැබැයි වෙලා තියෙන්නේ අර ඉස්සගේ ඔළුවේ කක්ක ටික තියන ඉස්සිස් කියන වගේ මනුස්සයන් කරබන ඉන්නම භවනා මධ්‍යස්ථානක වැඩියෙන්ම කතා කරන ওই මිනිහා. එන කෙනා ළඟට යනකොට ඉස්සරහට යන්නෙත් ඔයා. අමාරුවක් වෙනකොට උපදෙස් දෙන්න යන්නෙත් එයා. ඔක්කොම කරන්නේ එයා එයාට ඕන වෙලා තියෙන එයාගේ தත්ත්වෙ පෙන්ලා දෙන්න. ඒ தත්ත්වෙට හේතුව ਬਾගෙට තැම්බිලා තියෙන ගතිය. ඒ නිසා ඒක විස්තර කරලා දෙන්න ගියාම භයානක පුද්ගලික ගැටුම් ඇති වෙනවා. වරදව වටහා ගැනීම සිදු වෙනවා. නමුත් මේක බුදුහාමුදුරුවෝ කියලා තියෙන නිසා අපි තේරවාද ක්‍රමයේ හරි පොහොසක්. කීයට හැකි මේක මම කිව්වා නෙවෙයි අන්නර පොතේ මෙන්න මෙහෙම තියෙනවා කියෝලා බලපන් කියලා. ඒකෙදි පෙන්ලා දෙනවා මේ අද ලෝකයේ තියෙන මේ භාවනා කරනකොට අනුන් කතා කරන දේවල් ඇහෙන්න පටන් ගන්නවා විවිධ ගඳ දැනෙන්න පටන් ගන්නවා විවිධ රූප පේන්න පටන් අර ගන්නවා විවිධ ශබ්ද ඇහෙන්න පටන් අර ගන්නවා මේකෙදි සම්පූර්ණ මායා ලෝකයකට ගෙනියනවා හැබැයි එක්කනට එක මායාවයි පෙන්වන්නේ. රූප පේන කට්ටියට බුදුහාමුදුරුත් පේනවා, ජේතවනාරාමෙත් පේනවා, අපායත් පේනවා, ඇටසැකිලිත් පේනවා. ඉතින් ආයේකින් සම්පූර්ණ ලෝකයක් හදාගෙන හිටනවා දැන් නම් භාවනාව හරි කියලා. හැබැයි මතක නැහැ ඒ වෙනකොට අරමුණෙන් පිට පැනලයි කියලා. එයාට පුංචි කාරණාවක් මතක නැහැ. එයා ඉතින් ඇටසැකිලි විස්තරය කියනවා. නැත්තම් ජේතවනාරාමේ උසත් කියනවා. බුදුහාමසෝ 18 රියන්ද ඒ රැස්සලල කොච්චරද ඔක්කොමත් විස්තර කියනවා. හැබැයි අහුවොත් එහෙම අරමුණේදී හිටියේ කියලා <laughs> එතකොට අර පිටපොට ගිය බව දන්නේ නැහැ. සද්ද ඇහෙන එක්කනට කියනවා මට ඇහුණ රතන සූත්‍රයමයි. මට ඇහුණ කර්ණීමෙත්ත සූත්‍රයමයි. මට ඒ වෙලාවේ මෙහෙම වුණා, මෙහෙම වුණා කියලා සම්පූර්ණ විස්තරයක් කියනවා. ඉතින් ඔව් කිව්වොත් එහෙම ආසවලත් මේක බාරගත්තා මෙහෙමයි කියලා ඒකත් සාක්කයට ගන්නවා. ගඳ දැනෙන්න පටන් ගන්න ඇත්තෝ රස දැනෙන්න විවිධ පටන් ගන්න ඇත්තෝ කයට පහසුව පාවෙන ගති සහැල්ලු ගති දැනෙන ඇත්තෝ හිතට විවිධ ධර්ම කොටස තේරෙන්න පටන් ගන්න ඇත්තෝ අනන්තයි. ඉතින් මේවා එකක් හරි මම කිව්වොත් එකක් හරි මගේ කිව්වොත් එකක් හරි මගේ ආත්මේ කිව්වොත් ඉතින් මොකද වෙන්නේ? කොහෙද ගෙනියන්නේ? මොකද්ද කරන්න පුළුවන් පිළියම? ඒ නිසායි කියන්නේ සංඥාස්කන්ධය පිළිබඳ දැනගෙන යන්න ඒ දෙන දේවල් වැරදි දේවල් නෙවෙයි. ඒකෙන් පෙන්නන්නේ භාවනා හරි භාවනා ඉස්සරහට යනවා ගණන් ගන්න තු ඉන්න එකයි මේ උගන්වන්න හදන්නේ. මේවා මම කියන්න එපා මම කියන්න එපා මගේ ආත්මය කියන්න එපා. එසා යම් කිසි සංඥාවක් අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ඒව එන්න ඕනේ නේ මෙතනදී. ඒක මහායාන මිනිස්සෙක් විස්තර කරනකොට කියනවා. ඉතින් අදහන්නත් හිතෙනවා එහෙම කියනකොට. අපේ දවස පුරාවට අපි කරන්නේ ඇහැට විවිධාකාර වර්ණ සහ සටහන් පෙන්වන එකනේ. අපි පොහසත් කියලා කියන්නේ අපි විවිධ වර්ණ විවිධ සටහන් ගොජ්ජ දාන්න රූප වාහිනී. වාහිනී කියලා කියන්නේ වැක්කරනවා කියන එකනේ. රූප වාහිනී නැත්තම් පත්‍ර. එහෙම නැත්තම් නැත්තම් සයිට් සීන් යනවා. එහෙම නැත්තම් චිත්‍ර ප්‍රතිබල. ඇහැට පුළුවන් තරම් පෙන්ලා කියනවා අල්ලපගෙ දෙට නැතරම් මම රූප බැලුවයි කියලා. ඊට පස්සේ සද්ද අහන්න ගියාම රොක් මියුසික්ද, ජෑස් මියුසික්ද, ක්ලාසික් මියසික්ද, ස්ටීරියෝද, මොනෝද ඔක්කොම જાතිවලින් පුරවනවා. ඊට පස්සේ ගන්ධ සුවඳ ගන්න ගියාම මේක ගාන්ධාර දේශයෙන් ආපු දේවල්ද, කාශ්මීර දේශයෙන් ආපු දේවල්ද සෑම සුවඳකටම අපි කියනවා මේක තියෙනවනම් අපි පොහසත්. අපි දරුවන්ටත් තියෙනවනම් ඊටත් එළිය පොහසත්. අම්මට තාත්තට දෙන්න පුළුවන් ඒත් පොහසත්. රස කිව්වහම අද විතර නම් මම හිතන්නේ මේ රස කාමයට වැඩිච්ච ඕනේ හන්දියකට ගියොත් චීන හෝටලයක් තියෙනවා ජපන් හෝටලයක් තියෙනවා පොල්ලතු හෝටලයක් තියෙනවා තම්බි හෝටලයක් තියෙනවා පරිපූර්ණච හෝටල් තියෙනවා කවදාක එකකවත් අඩුවක් නැහැ. ලුවන් තරම් කනවා හැබැයි කවදාකවත් ඇත්තිවි මොකුත් නැහැ. වාහන සහ ගෙවල් දොරවල් වල තියෙන යාන සැප පහසුකම් ගත්තොත් අතමිට කාසිපණ හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මම දිව්‍ය ලෝකෙම වවන්නම් කියලා තමයි හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකක්ම කියන්නේ. කිසිම කෙනෙක් තාම සන්තුෂ්ත්වයට පත් වෙලා නැහැ මේ වාහනේ ඇති කියලා. මේ මේ සැප මේ මේ විල්ලුද ඇති කියලා එකක් නැහැ. කිලෝරක් නැතුව යනවා. එතකොට හිතට හිතවිලි වල අද විතර ජන මත ප්‍රකාශ කිරීමේ හැකියාවක් කොහොක්වත් නැහැ ලෝකේ. උඹට ඕන උඹට ටෙලිවිෂන් ලයින් එකක් හදාගෙන බණ කියයි. දොන රේඩියෝ ලයිනක් හදන රේඩියෝ එකේ බණ කියන්න පුළුවන් පත්‍රයක් අච්චු ගන්න පුළුවන් පොත් අච්චු ගන්න පුළුවන් පුළුවන් තරම් මත ප්‍රකාශ කිරීම තියෙනවා. ඉතින් මෙහෙම තියේදී අපි එක පාරටම ඇස් දෙක වහලා සම්පූර්ණ රූප පෙන්වන නතර කරනවා. ශබ්ද අහනක නතර කරනවා. ගන්ධ රස පහස නතර කරනවා. හිතන එක නතර කරපුවාන් දැන් මොකද වෙන්නේ ආයතනෙට? පිටින් ඉන්නේ නැත්තම් හදාගන්න බලනවා. පිටින් අපිට දෙන්නේ නැත්තම් ආයතනෙට පිටින් අපිට ආපాతගත වෙන්න සංඥා නැත්තම් හදාගෙන බලමු. මේ හදාගෙන බලන එක පිටින් පේන එකට වැඩිය සජීවි. තාත්විකයි. ඉතින් මේ මිනිස්සයා හිතනවා බුද්ධ වම්මේ. දැන් ඒක අමතර සෙල්ලමක්. මට දැන් පේන කියන්නත් පුළුවන් මට වෙන්න තියෙන දේත් කියන්න පුළුවන් මට වැස්සත් තියෙනන් දෙන්න පුළුවන් මට ලෙඩසුව කරන්නත් පුළුවන් පුදුමාකාර හැකියාවක් එන්න ගියාම එයා ඒ හීන ලෝකේ රජ වෙනවා කවදාකවත් නිවනක්වත් කවදාකවත් මූල කර්මස්ථානේ මේ ආස්වාස් පස්සේ වාස්මනේ කිරීමක් පලාතක නැහැ. ඉතින් මේක සාකච්ඡා නොකර මේක නැහි මේක පිළිබඳව ලෑස්තිලා යන්නේ නැතුව කොහෙන්ද ගැලවුමක්. ඒ නිසා ධම්මොද්දච්ච පහාන ක්‍රමේදී ධම්මොද්දච්ච කියලා කියන්නේ භාවනා කරනකොට ඇති වෙන හොල්මනක් මේ. භාවනා කරන ඇති වෙනකොට අපි පරීක්ෂා කරන පරීක්ෂාවක් මේ. මේක මේ මේ කඩින් පරීක්ෂණය. මේ කඩින් පරීක්ෂණයේදී අපි හරියටම මෙනෙහි කරගන්න බැරි වුණොත් මේ මේ හිතට ආපු රූපයක් නැත්නම් හිතට ආපු සද්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් කියලා අපිට කවදාකවත් මූල කර්මත්තාන්ට යා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට තව අතුරු අන්තරාවක් තියෙනවා. ඒකට මූල කර්මත්තානේ සියුම් වෙලා. එහෙම නැත්නම් අපි මනෝලෝකයකට ගිහිල්ලා විශේෂයෙන්ම ඔය චිත්ත සංස්කාරවලයි ඔය වේදනා සංඥා චෛසික දෙක හොල්මන් කරන පටන් අරගන්නේ චේතන මේ වේදනා සංඥා දෙක එන්න නම් කාය සංස්කාර සංසිඳෙන්න ඕනේ. සංසිඳිලා ප්‍රීති සුඛ පහළ වෙලා ඊට පස්සේ තමයි පස්සම්බ චිත්ත සංකාර පටිසංවේදී කියන එක එන්නේ. චිත්ත සංකාර පටිසංවේදී කියලා කියන්නේ හිතින් ඇති කරගත්ත වේදනා ඉස්සල්ලා මතරට අත ගන්න පටන් ගන්නවා. හිතින් ඇති කරගත්ත සංඥා අත ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ගබඩාවක් අරිනවා අපි. මේ අනුසේ පැත්තට යන්න පිටින් එන සංඥා නතර කරලා ඇතුලේ තියෙන සංඥා ගබඩාව අරිනවා. බලලා බලනවා මම කියන්නේ කවුද කියලා. මේක තව පැත්තකින් කියතයි කියතකි ක්ලේශකාමේ නතර කරලා වස්තු වස්තුකාමේ නතර කරලා දැන් ක්ලේශකාමයට හැරෙනවා. වස්තුකාමයේ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. දැන් ඒක ඔක්කොම නතර වෙලා තියෙනවා. ඇහත් වහලා ඔක්කොම. නමුත් ක්ලේශකාමයේ තියෙනවා. අර මෙතෙක් පුරුදු කරන ආපු සංඥා, පරණ මතක, සීර්ම ගබඩා වෙලා තියෙනවා. ගබඩා වෙලා තියෙන තම තමන්ගේ රුචර්චකම් අනුව, වේදනමේ අධ්‍යාසය අනුව, කර්ම අනුව. ඒ ගබඩාව අරපු ගමන් ඒ වහයලාගෙන යනවා. අන්න ඒ වෙලාවේදී මේ සතිය කියන චෛසිකේ නැත්තම් ධම්මොද්දච්ච පහාන ක්‍රමය පිළිබඳ අහලා නැත්තම් නැත්නම් මේ එන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන මන්ත්‍රේ ජප කරලා තිබුණ නැත්තම් කොච්චර පොත් ලියන්න පුළුවන් කොච්චර අනුන්ට බණ කියන්න පුළුවන් කොච්චර මේ විශ්වාසයක් අනුන්ට ඇති කරලා දෙන්න පුළුවන්ද නමුත් මේ ෂේරම ඇවිල්ලා තියෙන්නේ උදු සංඥාවකින් බව දන්නේ නැති නිසා යෝගාවචරය මෙතනදී ගොඩාක් පරිසං වෙනවා ගොඩක් පරිසම් වෙන්න තියෙන ලේසි ක්‍රම දෙක තුනක් ලොකු සාංචින්න කාලේ කිව්වා පුළුවන් තරම් අව탁සීරු කරන්න කිව්වා. මේක මේ වෙලාවේදී එන්න ඕනේ. මේ ආවට මම කියා ගන්න එපා. මේකේ මේ සූත්‍රය කියන්නේ මේවා මම කියා ගන්න එපා. මගේ කියා ගන්න එපා. මගේ ආත්මය කියන්න එපා. ඒ වෙනුවට ආනාපානේ බලන්න. පුරුදු ආනාපානේ බලන්න. එතකොට අපි දන්න පිටපොට යන්න බෑ. මෙන්න මෙතනදී මේ සක්මන් භාවනාදී පුදුමාකාර විශිෂ්ට කෘත්‍යයක් කරනවා. මොකද ඇස් දෙක වහගෙන කරන පරියන්කේදී අනන්තවත් තියෙන අපිට හීන ලෝකයක තනි වෙන්න. මනෝපුබ්බංගම මනෝසෙට්ටා මනෝමය කියන දැන භාවනාව යනවා බොහෝ විට පරියන්කේදී. ඒක වෙන්නත් ඕනේ සතියට ඒ කඩයිම පණින්න දෙන්න ඕනේ. සතියට ඒ කඩින් පරීක්ෂණය වෙන්න දෙන්න ඕනේ. වෙලා අපිට කණ්ඩත් ඕනේ. හැබැයි රාත්තල් ගන්න දැනගෙන කණ්ඩ ඕනේ. කාපම් මඩ කනකොට කිරලා. කිරන්නේ නැතුව ගෑවොත් තමයි කරන්න අමාරු. ඊට පස්සේ සක්මන් කරනකොට ඕක වෙන්න විදියක් නැහැ. ඇත්ත එක අරගෙන තියෙන රූප පේනවා, සද්ද ඇහෙනවා. එතකොට අපිට හීනම වන්න බෑ. ඉතින් හුඟ දෙනෙක් කැමති නැහැ මෙතෙන්ට යනකොට සක්මන් කරන්න. ඒගොල්ල කැමති මං කැමති පරියංක භාවනාවට කියලා පරියංක භාවනාවට කියනවා. මේ නිසා මෙතනදී සමබර භාවයේ යනකොට සක්මන සහ පරියංක සමබර වෙන්න ඕනේ. අපේක්ෂා කරන්න ඕනේ භාවනා හරියාගෙන එනවනම් මම ගිහිල්ලා මේ රූපාකාර ගෙවම් කරලා වේදනා සංඥා දෙකට වැටෙනවා. වේදනා සංඥා දෙකට ආවට පස්සේ මද හීනෙක මද නින්දක ඉන්නේ අපි. එතකොට ඉරියව්ව වැක්කිරෙන්න පටන් ගන්නවා. මේ අමතර ලෝකයකට අපි යන්න පටන් ගන්නවා. හීනෙන්ද නින්දෙන්ද සතියෙන්ද තියෙන කියලා කියාගන්න බැරි වෙනවා. ආන්නේ ඒ ටික වෙනකොට තේරුම් අරගන්න ඕනේ. මේක මේ භාවනාවේ දියුණු ලක්ෂණයක්. හැබැයි මෙතනදී මේක සංඥා වේදනා කියන දෙකේ විශේෂණය කරන අවස්ථාවක් කියලා දැනගෙන මේ දෙකම හුදු චෛතසික දෙකක්. මේ දෙකට ඕනම දෙයක් කරලා පෙන්වන්න පුළුවන්. සුඛ වේදනා දුක්ඛ වේදනා කරලා පෙන්වන්න පුළුවන්. දුක් වේදනා සුඛ වේදනා කරලා පෙන්වන්න පුළුවන්. අනිච්ච සංඥාව අනිච්ච සංඥාව කරලා පෙන්වන්න පුළුවන්. අනිච්ච සංඥාව නිච්ච සංඥාව කරලා පෙන්වන්න පුළුවන්. ඒක නිසා යම් කිසි කෙනෙක් මේක හරහා ගියා නම් ඒ කියන්නේ මේ වේදනාව කියලා කියන්නේ හුදු වලාකුලක් විතරයි. ඒකේ අහසේ ගෑවෙන ගතියක් නැහැ. ඒක අහසට පල්ලයි නිකන් පා වෙලා යන දෙයක්. මීදුමක් විතරයි. හුළඟක් විතරයි. හීනයක් විතරයි. මිරිඟුවක් විතරයි. සංඥාවත් ඒ වගේ කියලා ඒ අස්මනා අපිට පේන දේ මූල කර්මස්ථානේ නෙවෙයි මේවා අභියෝග කරනවා. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන පටන් අරගත්තොත් ඒ මිනිස්සයා මං හිතනවා පෞල් කණ මිනිහෙක් නම් සෑහෙන්න gederin බැනුම් ගන්න වෙනවා. ඇයි මේ gedara මනුස්සයා කියන දේවල් අහන්න බෑනේ ඇහුවාම ඒවා ඇති නිත්‍ය සංඥාට සුඛ සංඥාට සුභ සංඥාට ඇවිදින ඉතින් මේ මනුස්සෙන්ට හැදෙනවා ලෙඩක් ඇහෙන්නේ නැතුව යනවා. පෞල්කාරින්ට හරියට ඔය ලෙඩේ තියෙනවා. කන් ඇහෙන්නේ ඈ මට අහුන්නේ කියලා. මින් gedirin ගහන්නේ අර මේ මේ ලිපට පුබින බටෙන් ගහන්නේ. භාවනා කරනකොටත් ඕකේනවා. ගෙවල් දොර රකින්න වගේ තමයි මේ ස්ථානයක් කරන්න ගියාමත් ඒ මහා gedaraක වැඩ තියෙනවා. ඒකට තෑයෙන ප්‍රදේශයකට ගණන් ගන්න නැතුව යන්න වෙනවා. ගණන් ගත්තොත් වෙන්නේ මොකද්ද? පිස්සු හොඳේ කියනවා. නැත්තම් පිස්සු ඩබල් වෙනවා. ඉතින් ඒකට ඒව උඩින් යnderලා මම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා භාවනාම කරගෙන යනවයි කියන එක ඉතින් මේ මනුස්සට වැන්දාට පාඩුවක් නැහැ නේ මං කියන්නේ. මේ තරමටම නිවැරදි එල්ලයක් මේ තරමටම යහ දක්මක් ඇති මනුස්සයාට වැන්දට කමක් නැහැ ඒකයි බුදුරජාණන් වහන්සේ සුසීම සූත්‍රය කියන්නේ පුබ්බේව කෝසුසීම ධම්මට්ටිච ඥානං පච්චා නිබ්බාන. මේ ධම්මට්ටිච ඥානයේදී අපි හොඳටම පරීක්ෂා කරනවා වේදනාවල සැප වේදනා දීලා දුක් වේදනා දීලා අදුක්කම සුඛ වේදනා දීලා අපි ඒක දිහා බලනවා අපි වැඩ කරන්නේ කොහොමද කියලා. සංඥා දෙනවා අපි ඉඳගම රජ කරනවා ඒක බම් බලු කරනවා. ඉබු ගමන් නිවන් දක්කනවා ඉඳගම කියනවා උඹ ළඟ සතියක් නැහැ සමාධියක් නැහැ උඹ ගැරන්ටි හැවක් වගේ බලු අසුචියක් වායි කියලා තුච්ච කරලා දානවා. ආන්නේ දෙක හරහා ගියාට පස්සේ මේ දෙකේදිම නොසැලෙන ගතිය නැත්නම් ලැබුණයි කියලා සතුටු වෙන්නේ නැතිව නැතුව වැටුණයි කියලා ප්‍රණගාටු වෙන්නේ නැතිව මදහත් ගතිය එනකොට තමයි මේ ධර්මයේ තහවුරුව ලබනවයි කියන්නේ ධර්මත්‍ත්‍ය ලබනවයි කියලා කියන්නේ අන්න ඒකෙදි මේ වේදනා සංඥා චෛතසික දෙක පුදුමාකාර සේවයක් අපට කරනවා ඒ සඳහා මම ක්‍රම දෙකක් කිව්වා එකක් තමයි ලෑස්තිලා යන්නේ ඒ කියන්නේ අහලා දැනගෙන යන්න ඕනේ. දෙක මේව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ඒවා ගණන් නොගෙන ඉන්න ගතිය. එහෙම නැත්නම් ඒකට දුරස්ත බැල්මක් හෙළන ගතිය. අනිත් එක මේක අනුන්ගේ එකක් වගේ බලන එක. තමන්ම භාවනා කරනකොට සතියෙන් පිට ගිහිල්ලා මොනවා දැක්කත් ඒක හිතන්න මානව මනසයි මේ පේන්නේ මම නෙවෙයි. ඒක දකින්නක වටිනවා. මේ මනුස්ස හිත මෙහෙමයි ජීවත් වෙන්නේ. යාට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ගන්නව නැත්නම් හිතලා ගන්නවා. හිතා ගන්නවා. හිතාගෙන ඉවරලා ඒ අනුව මවන අපි ඒකට කියනවා බ්‍රේන් වොෂ් කරනවායි කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් නැත්නම් සිංහලෙන් කියනවා තත්ත්වගත කරනවායි කියලා. හිත තත්ත්ව ආරෝපණයක් කරන ඕනම මනසකට ඕනම තත්ත්ව ආරෝපණයක් කරතයි. නිසා සමහර ධ්‍යාන ලැබුවයි කියලා කියනවා සමහර මාර්ගඵල ලැබුවයි කියලා කියනවා එයාට ඒක හරි තමයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකලත් අහනවා මේක හරිද කියලා තව කෙනෙක්ගෙමුත් අහනවා. ඉතින් හොඳ වෙලාවට බුදුරජාණන්සේ කියලා තියෙනවා බුදුහාමුදුරන්ගෙන් පිට කාටවත් ඒක කියන්න බෑ ආසය අනුසය ඥානෙන්තර කියන්න බෑ පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒක දහස්වර එන්න ඇති. එනේ එනකොටම ප්‍රතික්ෂේප කරා. මේ ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඉතින් මෙන්න මේ ගතිය හරහ ගියා නම් මේ මට්ටම වේදනා සහ සංඥා දෙක පිළිබඳව මේ මට්ටමට ගියා නම් ඒ පුද්ගලයා ගොළු වෙනවා අනිවාර්යයෙන්ම ගොළු වෙනවා මේ ලෝකයා මොන්න තරම් හීන ලෝකයකද ජීවත් වෙන්නේ කියලා. මායා ලෝකයකද ජීවත් වෙන්නේ. කරන හරියක් කරන්නේ රංගපෑම්. උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ රංගපෑම්. මොකද අපි අනුන්ගේ ඇස්වල තමයි ජීවත් ඒ තාක්කල් කවදාකවත් විපස්සනා කෙරෙන්න බෑ. විපස්සනා කෙරෙන්නේ අපි අනුන්ගෙන් ඈත් වෙලා ඇතුළට හිත නමලා ඒකේ කායනුපසන හොඳට කීකරු කරගෙන මේ වේදනා සංඥා දෙකට නටන්නදරලා හොඳට බලාගෙන ඉන්න ඕනේ පොට්ටෙක් වාගේ. අහුම්කම් දෙන්න ඕනේ බීරෙක් වාගේ. ධර්මයේ තේරෙනකොට මැට්ටෙක් වාගේ. උඩ බැලලා කස්තරම් ගන්න හදනකොට කොන්ද කැඩිච්ච එකෙක් වාගේ. බැරණ මලමිණියක් වාගේ. ඉතින් මේක දකිනකොට හුඟ වෙලාවට හිතනවා බුදුහාමරෝ මෙච්චර මේ කාර්ය බහුල ලෝකේ අපි මැට්ටෝ කරන්න හදනවා අපි පොට්ටේෝ කරන්න හදනවා අපි බීරෝ කරන්න හදනවා අපි මේ මලමිණියක් පාටපත් කරන්න හදනවා කියලා. බුදුරජාණන්සේ කියන්නේ මේ ෂටගතියෙන්, මේ මායාවේ ගතියෙන්, මේ වංචනික ගතියෙන් තොර වෙලා අඩු ගානේ මේ ජීවිතේවත්. ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න නම් අපිට එව්වගේ තියෙන මේ ප්‍රයෝග ගති, ෂට මායාවී ගති, ෂට මායාවී ගතියම පහර දෙන්න ඕන. කෙලෙස් එක්ක අනුකම්පාවක් නැහැ. දුට්ටු තන පහර දෙන්න ඕන. පහර දීම සඳහා කරන්න තියෙන මොන නාටකමක් ආවත් මොන જાති කෙරුවක් මම උත්සාහ කරනවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ මම හිතනවා රූප ධර්ම පිළිබඳව වේදනාවට වඩා සංඥා පිළිබඳව මේකේ ලේස මාත්‍රයක් දවසක් කරපු දවසේ පැහැදිලි වෙනසක් වෙයි Tamanට තේරෙයි මුළු දවසම ටෙලි නාට්‍යයක් බව ඒ ටෙලි නාට්‍ය නිෂ්පාදකයා තමයි සංස්කරණයක් තමයි ප්‍රේක්ෂකයක් තමයි කිලෝරක් නැති ටෙලි නාට්‍යක ඉන්නේ. කවදාද අපි මේ නාටකම නතර කරලා ජීවත් වෙන්න පටන් ගන්නේ? අනුන්සන සණ්ඩයි අනුන්ගේ වචනවලට උත්තර දෙන්නයි ආකල්ප පැත්තක දාලා ඒක ආකල්ප ඕනේ මොකද සදාචාරයක් ලෝකේ තියෙන්න එපායි අපේ තියෙන සම්මුති ටික කවදද මේක හැරලා දාන්න කියලා බැලුවොත් අපි මේ අල්ලාගෙන තියෙන අල්ලාගැනීලත් එක්ක බලනකොට ඇත්තටම බෑයි කියලා හිතන එක සාධාරණයි කියලා හිතනවා. හැබැයි අල්ල දෙයක්වත් නැහැ. අල්ලලා කියලා මේ මනසෙන් අල්ලපු හරුපයක් අර දෙයක්වත් නැහැ. ඒ නිසා මේකට විශාල අලුත් මානසිකාරයක් අවශ්‍යකට කියනවා යෝනිසෝමනසිකාරය කියලා. යෝනිසෝමනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කියලායි අපි ඔය සාමාන්‍ය පරිවර්තනය කරන්නේ. නමුත් ඔය කටුකුරු දේශාංශේ මතක් කරා මේකට රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා විප්ලවීය මෙනෙහි කිරීමක් ඕනේ. සම්ප්‍රදාන කුල යුද්ධෙන් බෑ මේකට ගහන්න ඕනේ ගරිල්ලා පාරම දියන්මත් දෙන්න ඕනේ. ගරිල්ලා විජයටම ගහන්න ඕනේ මොකද කෙලෙස් අපිට ගහන්නෙම වංචනිකවයි, ෂටගතියටයි, මායාගතියටයි. ඉන්නේ ගතියට ගහන්නත් ඕනේ තාට. මේ නිසා මොන්න જાතියක් මොන්න જાතියෙන් නටවගෙන ආවත් ඒක පිළිබඳව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන පැත්තට බලන්න පටන් අරගත්තොත් මුග දෙනෙක් හිතනවා ඒකට ජීවිතේ හේ බාච්ච ගතියට එහෙම නැත්නම් ජීවිතේ පසුගාමී විදියට එහෙම නැත්නම් නිර්මාණශීලීත්වයට බාධා වෙලා ප්‍රගතිශීලීත්වයට බාධා වෙයි කියලා. ඒ නිසා හරියට බුදුහාමරන්න බයිනවා බුදුජානනාංශයේම මිනිසෙක තියෙන නිර්මාණශීලීත්වය නැත්නම් රසාස්වාදේ කියලා කියන්නේ සිලිලාරයේ ගණන් ගන්නෑ කියලා. බුදුදහම කියන්නේ සිලිලාරයේ රසාස්වාදේ සියල්ලම මායාවක්. හුදු සංඥාවක් ඒ සංඥා ලෝකෙන් පොද්දකට මිදිලා සංඥාවක අපි අත්ව සංඥාවේ හීනයක් කියලා අපි නිින්දේ ඉඳපෑ හීනයක් දකින්න බුදුරජාණන්සේට බුද්ධයි කියලා කියන්නේ ප්‍රබුද්ධයි කියන එකයි ප්‍රබුද්ධ කියන්නේ උන්වහන්සේ පිවිදිලා ඉන්නේ අනික් කටිය මරණින්ද ගොද දැද ඒ ගොර දැද ඉන්නේ හීනෙන් මේ වැඩ කරන්නේ අවදිභාවයක් නැහැ නිසා උන්වහන්සේ කියනවා සියල්ලන්ටම අවදි වෙල්ලා අවදි වෙච්චහම පෙනේ කවුරුන කාටද මේ මේ බහුරු කොලම් පාන්නේ. ගියාත්මේ නටපුවක් කෝද? ඒ ඉන්න කටියට අපි හොඳ හොඳ සෙල්ලම් කරලා මෙහෙට එන්න. දැන් මේකේ තාම ඉවර නෑ සෙල්ලම. තාම මේ කට්ටියට පෙන්නලා ඉවර නෑ සෙල්ලම. මේක මැල්ල ගියන් පස්සේ ඒව ජානිකාව ඉවරයි. එනිසා මේ මරණය නතරලා බලන්න ඕන මේ නාටකම නාටකමක් වශයෙන් බලන්න. මේ සංඥාය විශාල විප්ලවීය ගතියක් තියෙනවා. රැඩිකල් වාදී ගතියක් තියෙනවා. ඉතින් මම සමාජලාට කියනවා මේක මේ ඕනේ නැහැ ඒක කියන්න නැතුව අන්න එක ලේසි නැත්තම් බැරුම් ගන්නවා. ඒක නිසා මම ඉල්ලා හිටිනවා හොඳ සීලයක් පිළිටන්න බුදුහාමුදුරන් හොඳ සද්ධාාවක් ඇති කරගන්න ඇති කරලා හොඳට තමන් ඉස්සරහට ගන්න අරමුණේ අන්තිමටම ඒකේ තියෙන ගෙවම් කරන්න පුළුවන් අන්තිමටම ගෙවම් කරුවට පස්සේ සංඥා වේදනා සහ සංඥා දෙන්න දැන් එනවා නැටුම් පාගෙන එනවා මාර්යා ඇවිල්ලා බුදුජාණන් වහන්සේට පරාජය කරන්න උත්සාහ කළාට පස්සේ බුදුජාණන් භූමි ස්පර්ශක මුද්‍රාවට ගියාට පස්සේ මහ පොළොව හෙල්ලෙන්න පටන් අරගත්තා. හෙල්ලෙන්න පටන් ගත්තාම මාර්යා නැගලා හිටපු ඇතා බය වෙලා දිව්වලු මේ සුනාමියක් එනවා කියලා. ඊට පස්සේ ඉතින් මාර්යා පරාජය වුණා කියනකොට සෙනඟ දිව්වට පස්සේ මාර්යා දැනගත්තලු දැන් ඉවරයි. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා දැන් අප්සෙට් එකේ ඉන්නකොට දුවල තුන්දෙනා ඇවිල්ලාවලු මොකද තාත්තේ කියලා. ඊට පස්සේ කිව්වලු මම මෙතෙක් කල් කරපු සත්‍යයෙන් කවදාකවත් පෙරතුනේ නෑ. සියල්ල හරි ගියා නමුත් අද නම් මෙන්න මෙහෙම වැඩක් වෙනවා අසවලා කඩාගෙන මගේ රාජ්‍යයෙන් කඩාන යන්න හදනවා. ඊට පස්සේ ඒ තුන් දෙනා කිව්වලු අයියෝ සිම්පල් කිව්වා. ගිහිල්ලෙවලා තණ්හා ගයන්නේ රති රඟන්නා මේ වීණා වාදනය පටන් ගත්තා. බුදුරජාණන්තේ ඇහක්වත් අරලා බැලුවේ නෑනේ. නිකන් හරි ඇහැ ඇරියනම් එහෙම බබාලා කී දෙනෙක් හම්බෙන්න ඉඩ තියෙනවා. ඇස්තරියක්වත් නැහැ ඉවරයි. නාටකම එතනින් ඉවරයි. දැන් ගීගේ අතරින් ඉස්සල දවසේ නාටි ගංගනව බර ගාන කැවිලා නැටුවනේ. පිටිය වැතට හැරුණට පස්සේ ඔන්න නාටකම් පටන් ගත්තා. ඒ සංගීත භාණ්ඩ උඩ වැටිලා කියලා පෙරාගෙන හෙළු වැල්ලෙන් ඉන්නව බලනකොට ඒකට උඩින් බැලලා තමයි අබිනිෂ්ක්‍මණය කරේ. ඒ මේ බහුරු කොලන්දියා බලලා අපිත් අපුඩි ගහනවද? එහෙම නැත්නම් අපිත් ඒකට جوඩු වෙනවද එහෙම නැත්නම් අර බුදුන් දැකපු මාර දూరు තුන් දෙනා දිහා බැලුවා වාගේ අර නාටිකංගනාව දිහා බලනවා වාගේ මේ ලෝකේ බැලුවට පස්සේ අපිට මිනිස්සු බණීවි අපිට රසාස්වාදේ නැහැ කියලා. රසලෝලීත්වේ නැහැ මේ රස අඳුරන්නේ නැහැ කියලා. බුදුරජාණන්සේ කියනවා මේක මායාවෙන් අපි කවදද මේ තරම් අපිට පෞරුෂත්වයක් තියනවාද මේක දිහා බලලා දැන් ඇති කියන්නේ. තාම නැහැ. තාම අපි හිතනවා තව ටිකක් හොඳට සෙල්ලම් කරොත් අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි. මේ සියලු සැප සම්පත් අපේ උපක්‍රම වලින් හම්බ වෙයි කියලා. නමුත් මේ ඒකත් තියෙන්නේ මායාවේ. හරි ගියයි කියවනම් ඒකත් මායාව නම් මායාවේ ස්වરૂපේ. එහෙම නැත්නම් මේ සංඥාවේ ස්වરૂපේ තේරුම් ගතට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි දක්ෂ නළුවෝ කියලා. ප්‍රසිද්ධ වේදිකාවේ දෙබිරි චරිත ඒක නැත්නම් අපි කියන්නේ ඩබල් ලක්ෂණ ට්‍රිබල් ලක්ෂණ දාගෙන රංගන දක්ෂ නළුවෝ ඒ නළුවෝ අන්තිමට නාඩගම හෙළි වෙන දවස වෙනකොට ජීවිතේ හොඳ හරිය ගිහිල්ලා ඉවරයි. ඒක නිසා මේකට බුද්ධ පුත්‍රෙක් වෙන්න ඕනේ නම් ශාක්‍ය දීතාවක් වෙන්න අවශ්‍ය නම් බුදුහාමර කරන මේ සංඥාවේ තියෙන මේ මායාකාරී ස්වરૂපයේ බුදුහාමුදුරෝ සාක්ෂි කරගෙන එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා සාක්ෂි කරගෙන මේ අපිට ඇස් දෙකෙන් පේනෙව නම් අපිට අමාරු අයින් කරන්න. මොකද ඇස් දෙක වහගන්න පුළුවන් නේ. ශබ්ද නැත්නකට යන්න පුළුවන්. ඊට පස්සේ එන්න පටන් ගන්නවා බහුරු කෝලක්. භාවනා හරියනකොට. අන්න එන එකකට හරි මම කියාගත්තොත්, මගේ කියාගත්තොත්, එතන දියසුලියකට අහු වෙනවා. එතනම අගාධයකට කිලා බහිනවා. මේ හැම දෙයක්ම එනකොට මූල කර්මස්ථානයේ නාමයෙන් සතියේ නාමයෙන් සංඥාවේ තියෙන ෂටගති මායාවේ ගති සහ මේ වංචනික ගති දැනගන්න ඕන කියන අදිෂ්ඨානයේ නාමයෙන් පොඩ්ඩක් වෙලා ඉන්න මේක දිහා බලන්න නටන්නදරලා මුලැමැදාක බලන්න. ඉක්මනට පැනලා බදාගත්තොත් තමයි අර මාර දూరుන බුදුරජාණන්සේ ඇසලා බැලුවනම් වෙන දේ වෙනවා. නොබලම දිගට ඉන්න පුළුවන් ගතිය තමයි විපස්සනාව කියලා කියන්නේ. ඉතින් මේ විපස්සනාව තාම මේ කෙරෙන වෙලාව නමුත් විපස්සනාදී මෙන්න මේ ආකල්පේ හරි ගියා නම් මෙන්න මේ පෙරදක්ම හරි ගියා නම් නිවන කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. නිවනටත් ඉස්සර වෙලා උපේක්ෂාව කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම දානය කියන එක අපි මේ අතහරිනවයි කියන එක උත්කෘෂ්ඨම මට්ටමකින් කෙරෙන්න ඕන අපේ රුචි අරුචිකම් අතාරින්න. අපි අතහරින දේවලින් අන්තිමටම අතාරින්නේ අපි මෙතෙක් කල් ගෙනාපු අපේ ආගයන් ආඩම්බරයන් ටික. අපේ රුචි අරුචිකම් ටික ඒක අතහරිනවනේ කවුරුරට උදුර ගන්නවා වගේ තමයි වෙන්නේ. එන්නේ ඒකදී තමයි සංඥාවේදී තමයි ඒක අඩියට මත දාලා අයින් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකේ පුද්ගලයා තමන් කෙනුවෙම කරනවද නැත්නම් ධර්මයේ නාමයෙන් ධර්මයේ තෙදට කෙරෙනවද කියන එක වෙනම මාතෘකාවක්. අපිට තියෙන අනුග්‍රහ කරලා මෙන්න මේ මායාව නටාගෙන එනකොට එහෙම නැත්නම් මේ බහුරු කෝලම් පාගෙන එනකොට පූර්ණ සත්‍ය අදිෂ්ඨාන කරගෙන මූල කර්මස්ථානයේ සරණ අරගෙන කලින්ම ලෑස්තිලා ගිහිල්ලා අදවත් මට මේකේ මැදදී විනිශ්චය කරන්න නැතුව වැදදී චේතනා පහල කරන්න නැතුව මැදදී මති මති ප්‍රකාශ කරන්න යන්නේ නැතුව ඉවර වෙනකම්ම ඉන්න මෙන්න මෙතෙන්දි තමයි එතකොට අපට ධර්මයේ තහවුරුව ධර්මත්‍ත්‍ය එහෙම නැත්නම් ස්ථාවර භාවයේ තේරෙන්නේ ඒක තේරෙන්න නම් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ කියන සංඥාව පටිච්චසමුප්පන්න දෙයක් ක්ෂය වෙන දෙයක් වැය වෙන දෙයක් විපරිණාමයටපත් වෙන දෙයක් එකම තැනකවත් විනිශ්චය කරන්න එපා. විනිශ්චය කරපුව ගමන් ඒක වෙන දෙයක් බවට පත් වෙනවා. යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් ගැන මඤ්ඤණා කරන ගත්තොත් ඒ නිසා මේක වෙන දෙයක් බවට පත් වෙනවා. එහෙව් වෙනස් වෙන දෙයකට මොකටද අප වෙන්නේ? මොකටද ගිහිල්ලා මේක මගේ කියා ගන්න. ආනේ සඳහායි මේ ඒක නැති නිසායි එදායි අස්සජී ස්වාමීන් වහන්සේට අවසාන වේලාවේදී අර ඉෂ්ඨිරයි නිට්ටයයි සුඛයි සුබයි කියන හිටපු සේරම සතිය සමාධිය ධ්‍යාන තේරම ගලවලා යනකොට විශාල පරිහානි තත්වයකට එන්න පටන් අරගත්තා. ඉතින් ඒක භාවනා කරන වෙලාවේදී මේ විපස්සනාව කියන එක හඳුනාගත්තේ නැති නිසා වෙච්ච අඩුපාඩුවක් කියන එකයි මගේ පුද්ගලික මතය. ඒ මතයෙන්මයි ඥානාරාම ස්වාමීන් මේ මේ සූත්‍රයේ දෙසරයක් සමත විදර්ශනා භාවනා මාර්ගය ලියලා තියෙනවා. විපස්සනා කරන කෙනා කවදාකවත් මේ සබම්බෝල මේ මායා මායාවල් પરමාර්ථ කරන්න එපා. මේවා සඳහා භාවනා කරන්න එපා. එන හැම දෙයක්ම අභියෝග කරන ගැන මේ එකක්වත් අඩු වෙන්නේ නැහැ. අභියෝග කරාට නිසි තමන්ගේ උරුම දේ තමන්ට ලැබෙනවා. ඒ දේ ලැබෙනකන් පළවෙනි එන්නකොටම පැනලා බාර ගන්න එපා හැම වෙලාවෙම. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියන එක පටන් අරගෙන ගියා නම් ඒ යෝගාවචර විශාල පළල් මනසක් ඇති කර ගන්නවා උපේක්ෂාවට ඒ වගේම අනික් මිනිස්සු ඇයි මේ නාඩගම් කරන්නේ අනික් මිනිස්සු ඇයි මේ බහුරු කෝලම් පාන්නේ කවුරු නලවන්නද කවුරු පිනවන්නද කියලා බලනකොට ඒ මිනිස්සයා ඉදිරිපිට අනුන්ටවත් කෝලම් කරගන්න බැරුව එහෙම යහ දර්ශනයක් ඇති කෙනෙක් ඉදිරිපිට කාටවත් කෝලම් කරගන්න බැරි වෙනවා මොකද මේ මිනිස්සයා නිකම්ම ආදාසයක් පාටපත් වෙනවා එන කෙනාට තේරෙනවා මේ මිනිස්සයාගේ ප්‍රතික්‍රියා නැහැ කියලා එතකොට නරක මිත්‍රෝ ඉබේම හැලෙනවා අපි. අපි ළඟට එන්නේ නියම නිසරණාධ්‍යාසයේ තියෙන නෛර්යානික සීතත් දැනනට කැමැති අය විතරයි. කවුරු නටාගෙන ආවත් අපිට තියෙන අර බුදුරජාණන්සේ ත්‍රන්නාර තීරගා තුන් දෙනාට දක්වපු ප්‍රතික්‍රියාව තමයි. නැත්තම් ප්‍රතික්‍රියා නොකිරීම තමයි. නැත්තම් අර නාටිකාංගනාට කරපු සෙල්ලම තමයි අනිත් පැත්ත හැරෙන එකයි. ඒ විදිහට කොහොම නාටකම් ඉවරයි. ඉතින් ඒක ඇත්තටම බාහිර ලෝකේ ප්‍රශ්න නෙවෙයි මේක ඉතාම වැදගත් වෙන්නේ අභ්‍යන්තර ලෝකේ. ඒක අද මේ නියුරෝසයන්ස් මේ ස්නායු පිළිබඳ පරීක්ෂණ වල කරලා තියෙනවා. අපේ ඇතුලේ sannivedanaye ප්‍රධාන බාධා වර්ගයක් තියෙනවා. ඒකයි අපිට මේ ලෙඩ වෙනකොටත් ලෙඩ වෙලා තියෙද්දි නරක ආහාර ගන්න. දුක්කටපත් වෙද්දිත් වැරදි ඉරියව් පවත්තන්නේ. මේ තරම්ම හානිකරව තියෙද්දි කාම තණ්හ ඇති කරන්නේ තද බල ඇතුලේ තියෙනවා sannivedana ප්‍රශ්නයක්. කොටින්ම කියනවා නම් අපේ දකුණු මොලේ මොලේ උඩ තියෙන මස්තිෂ්කයේ දකුණු කෙලවර කවදාකවත් වම් කෙලවරත් එක්ක වම් මස්තිෂ්කයත් එක්ක ගණන් ගණදිනුවක් නැහැ කියලා කියනවා. දකුණු මස්තිෂ්කයේ යම් ආකාරයකට තර්කයට බර වෙලා රණ්ඩුවට බර වෙලා තෝ වර පළ කියලා රණ්ඩු කරන අතර වම් මස්තිෂ්කේ ඊටාම సౌందర్యාත්මකව පූර්ණත්වයේ ගත කරද්දී මේ දෙන සම්පූර්ණ ලෝක දෙක ජීවත් වෙන්නේ මැරෙනකන්වත් මේකෙන් මේකට පණිවිඩයක් ගන්නයි කියන. භාවනා කරනකොට වෙන්නේ මේ දෙක අතර සම්බන්ධය ඇති වෙන්න පටන් ගන්නවා මොකක්වත් අලුතෙන් එන්නේ අර දෙපැත්තට වෙලා දික්කසාද වෙන්න නඩු කීක හිටපු දෙන්න නැවත එකතු කරන එක විතරයි කියන්නේ ඒ නිසා භාවනා කරලා අපිට මොකක්වත් අලුතෙන් හම්බ වෙන්නේ manussත්වෙ පිරෙන එක විතරයි වෙන්නේ. අන්නේ දේ වෙනකොට මේ සංඥාව කියන පෙරක දෝරුවා කියන ලනු කණ්ඩෙපා ප්‍රകൃතියට යන. ප්‍රകൃතිය සංඥාවට ඉන්න දෙයක් නැහැ. එනිසා අපි පුළුවන් තරම් ප්‍රകൃතිය ආස්වාස කරනකොට ප්‍රසවාස කරනකොට මම තියෙනකොට දකුණු තියෙනකොට අල්ලනකොට යනකොට එනකොට කනකොට බොනකොට වැසිකිලි ගැසිකිලි කරනකොට පවා මනෝලෝකේ පැත්තක දාලා ප්‍රകൃතියට යන්න පටන් අරගත්තොත් අපිට manussකම ඉතුරු වෙයි. ඒ වගේ මේ සද්ධර්මයේ බුදුහාමුදුරුවෝ කිව්ව දවස් 7ෙන් මේක කරන්න පුළුවන් කියලා. නැත්නම් උදේ දැනගත්තොත් හැන්දාවට කරන්න පුළුවන් කියලා අන්නේ වගේ විශිෂ්ට ගති වල තියෙන කෙටි පතය මාරු වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අද දවසේ ධර්ම දේශනාවත් මම බල ප්‍රාර්ථනා කරනවා කාට කාටත් විශේෂයෙන්ම සාර්ථකව භාවනා කරන අය මේ මගදී හම්බෙන බහුරූකෝලම් වලට නතර වෙලා ඒවට අබිරමණය කරන වෙනුවට පුළුවන් තරම් ගෙවුනත් මූල කර්මත්තනේ අදාහගන්න සතිය අදාහගන්න විපස්සනා අදාහගෙන ගියොත් අපිට මේ ධර්මයේ තියෙන සජීවී ගතිය අත්දකින්න පුළුවන් වෙනවා ඒ විතරක් නෙවෙයි අපි තුලින් ධර්මය සජීවී කරන්න පුළුවන් වෙනවා අන්නේ ඒ සඳහා ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකමාරක් විතර වගේ කාලය අරගෙන තිනවා.